සාදු නාමයෙන් සිල් සමාදන් වෙලා ඉන්නේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සංයුත්තස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යෝකේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්ම මුත්තමං අති ගෞරවනීය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්වතුනි මේ පින්වත් සියලු දෙනා දැන් මේ සූදානම් වෙන්නේ සසර දුකින් නිවීම සඳහා නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධාමයෙන් විදක් ශ්‍රවණය කරාට. හෙට පොහොය දවස පෙරවස් සමාදන් වෙන්න පැමිණීමේ පින්වතුන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් සිටින්න. ඒ වගේම හෙට පොහොය දවසේ ස්වාමීන් වහන්සේලාට ඒ තෙහෙවත් සමාදන් වෙන උපාසක උපාසිකා දෙසට උදෑසන හිල් දානේ ඒ වගේම දහවල් දානේ පූජා කරගන්න ඕන කියන කලන අදහසෙන් කියන්නේ ශ්‍රද්ධාවන්ත පිරිසකුත් ඉන්නවා මහානවර ඒ මහා රෝහලේ අක්ෂි වෛද්‍ය සංගමේ ඒ දොස්තර මහත්තුරු ඒ වගේම මේ කාර්ය මණ්ඩලයේ සහායක සිළු දෙනාම ඒ වගේම ඒ පින්වතුන්ට උදව් උපකාර කරන හිතේසි අනසියලු දෙන මේ පිළිස මෙතෙන්ට යමුනේ හෙට දවසේදී මේ පින්වතුන්ට මහා සංඝරත්නය දන් සම්බෝධ කරන්නට කියන අදහසින් ඉතින් මේ පිළිස අද මේ මොහොතේදී මේ ධර්මය ශ්‍රවණය කරනවා දන් දීලත් අපි බලාපොරොත්තු වෙන්නේ සිල් සමාදන් වෙලත් අපි බලාපොරොත්තු වෙන්නේ නිදුක් බව. දුක කියන එක තමයි ලෝකෙට තියෙන මහා බය. ලෝකෙට තියෙන එකම සැනසෙල තමයි නිදුක් බව. ඉතින් නිදුක් බවද එක එක ආකාරයට උස් පහක්කම් පවතිනවා. ඒ ශ්‍රේෂ්ඨතම නිදුක් බව හැටියට තථාගතයන් වහන්සේ පෙන්වා වදාළේ නිබ්බාණං පරමං සුඛන්ති බුද්ධා බුදුරජාණන් වහන්සේලා නිවන උතුම්ම සත්‍යයක් කියලා පෙන්වනවා. ඉතින් නිබඳු නිවන් මාර්ගත හිලි පිළිලි කරගන්න උපකාරී වෙන දහම් කරුණු ටිකක් පෙන්වන්නට උපකාරී වෙන දේශනා පාඩයක් තමයි ඉස්සත් කරේ. ඒකෙදිද අද මට කලම මතක් කළා ගොඩක් කැපුරින් නම් බණ කියන්න එපා කියලා. එහෙනම් නොහුරු කතාවක් තියෙන මොන විදිහට දේශනා වේවිද නැහැ බලමු. පින්වතුනි මම මාත්‍රිකාවසෙන් තවපු ධර්ම පාඨය විස්තර කරන්න කලින් අපි ටිකක් දැනගත යුතු බැලිය යුතු වටපිටාවක් තියෙනවා. ඒ තමයි ඇයි අපි මේ ධර්මය ඇසිය යුත්තේ අපේ ධර්මයේ අපේ මානසිකය ධර්මය කරගත යුත්තේ ඒ ධර්මය අවබෝධ කරගන්නට අපි උත්සාහවත් යුත්තේ ඇයි කියන මේ ධර්මතාව ටිකක් තියෙනවා. පින්වතුනි හොඳින් ධර්මය ශ්‍රවණය කළා සිතේ ධාරණය කරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්නට අපි උත්සාහවත් යුත්තේ මේ සසර ඇති අනුරාධ බව සසර ඇති දුක්සහගත බව නිසායි. සසර උපදින හැම ජීවිතයකම හැම ආත්ම භාවයකම අපිට මේ මත්තම හරි ලැබෙනවා නම් මෙපතු වටපිටාවක් හෝ ලැබෙනවා නම් සසර බොහෝ තෙන් දුකයි නොපිළිතුයි. නමුත් පින්වතුනි හැමදාම සසර මේ මට්ටම අපිට හම්බ වෙන්නේ නැහැ. ලෝකයේ බුද්ධෝත්පාද කාලේ සත්පුරුෂ ධර්මය බොහොම අඩුයි. ලෝකෙ තියෙන්නේ බහුතරයක් අබුද්ධෝත්පාද කාලේ අසත්පුරුෂ වටපිටාව. සසරේ ඉන්න අපි බුද්ධෝත්පාද කාලෙකම විතරක් නෙමෙයි උපදින්නේ. අබුද්ධෝත්පාද කාලෙක අසත්පුරුෂ වටපිටාවකට උපදිනවා. ඒ විලාවකදී ඒ අසත්පුරුෂ වටපිටාවේ අපි උපන්නාම පින්වතුනි අපි තුල සත්පුරුෂ කමකට සත්පුරුෂ ගතියකට ඉඩ නැහැ. ඒ අසත්පුරුෂ පැවැත්ම තුලම අකුසල කර්ම කරලා අපි දුගතියට යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සත්‍යමය අවබෝධ නොවුණු පුහුතුන් ලෝකයට සතර අපාය හරියට ගෙදර වගේ කියලා. පින්වතුනි අපි ගෙදරින් බැහැරට කුමන හෝ වැඩ කටයුත්තකට ගියොත් අපි මඟ තොටේ වැඩි ප්‍රමාද වෙන්න කැමති නැහැ ඉක්මනට අපි උත්සාහවත් වෙනවා පොහොය කරන්නේ. ඒ වගේ මේ ලෝකයාගේ අනාවබෝධය නිසා ලෝකයේ ස්වභාවය තමයි කුසල ධර්මයක් කරලා මනුෂ්‍යාත්ම භාවය, දිව්‍යාත්ම භාවය ඇතිවෙන්නොත් මම කලම මතක් කරුව නේද දුරකතන එහෙම ඒක මෙව කරගන්න කියලා. එතකොට අමාරුයි. එතකොට දේශනාව කරනකොට කරන්න අපහසුයි. එක්කෙනෙකුගේ අගතිගාමී බව හින්දා බොහෝ දෙනෙකුගේ යහපත අතහැරෙනවා. එකපාරක් කිව්වහම ඒක කරන්නේ. ඉතින් අපි ගමන ගියාම ඒ ගෙදර එන්න කොහොම හදිස්සියේ ඒ වගේ අපි කුසල ධර්මයක් කළා මානුෂාත්ම භාවයක් දේවාත්ම භාවයක් ලැබුවත් හරි හදිස්සිය කියනවා කො සතර පායට යන. ඉතින් මානුෂාත්ම භාවවල ලබාගෙන නැවත මිනිස්සෙක් දෙවියෙක් වෙන්න බොහොම ටිකයි. එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ නිය පිටට පස්තික කරගෙන දුක්සුන් වහන්සේලා ගමහා මහණෙනි මේ නියපොත්ත උඩ තියෙන පස් ටිකද වැඩි මහ පොළොවේ තියෙන පස්ද භාග්‍යතුන් වහන්සේ මේ නියපිට තියෙන පස් ටික බොහෝම සුවල්පයි බොහෝම ටිකයි මහ පොළොවේ තියෙන පස් ටික ඉතාමත් විශාලයි මහ පොළොවේ තියෙන පස් ටිකට සාපේක්ෂව නියපිට තියෙන පස් ටික ගණනකට දෙන්නේ නැහැ මාන්නයක එහෙමම තමයි මිනිස්සෙක් වෙලා නැවත මිනිස්සෙක් හෝ දෙවියෙක් වෙන්නේ හරියට මේ නියපිට තියෙන පස් ටික වගේ මානසික තුළ සතර පායට යන පිරිසම හරියට මේ මහ පොළොවේ තියෙන පස් ටික වගේ කියලා බුදුරජාණන් වහන්සේ උපමා කළා. ඉතින් එබඳු පැවැත්මක් වින්තුනි එබඳු වටපිටාවක් වින්තුනි අපේ ජීවිතය තුළ තියෙනවා. ඉතින් ඒකෙදි අපිට සසර ස්වභාවය තේරුම් කරගන්න පුළුවන් අතීත කතා ඕන තරම් හම්බ වෙනවා. ඒකෙන් මම පොඩි කතාවක් මතක් කරනනම් මේ ධර්මතාව ටික මාත්‍රිකා පාඨයේ විස්තර කරන්නට කලින් මොකද අපි ඉන්න සසර ස්වභාවය මෙන්න මෙබඳුයි කියන කාරණාව තේරුම් කරගන්නට ඒ කතාව කොටසක් අතහැරලා කොටසක් තමයි මතක් කරන්න දිග නිසා පින්වත්තුනේ ඉස්සර දවසක් අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී කුසල රජුගේ දවසක් රාත්‍රියේ කාලෙදී ඉතාමත් බියජනක සබ්දයක් කරන සබ්දයක් අහන්න ලැබුණා කුසල රජුගන්ට. ඉතින් කුසල රජු බොහොම බය වෙලා තෙති අරගෙන එළි වෙනකම්ම නිදාගන්න නැතුව යහනට වෙලා ඉඳගෙන හිටියා. උදේ පාන්දරම පුරෝහිත බ්‍රාහ්මණය ප්‍රමුඛ බ්‍රාහ්මණයෝ මාලිකාවට ගෙන්නලා කුසල රජු කියන ආචාර්යනේ මම ඊයේ රාත්‍රියේ ඉතාම බියජනක සබ්දයක් ඇහුවා. ඒ සබ්දේ මොනතරම් බියජනකද කියනවා නම් ඒ සබ්දේ මේ මොහොතේ මට සිහි කරන්නත් බය හිතෙනවා. ඉතින් මට ඒකේ බයක් තියෙනවා මේ මේ සබ්දයෙන් මට හෝ රාජ්‍යයට හෝ රටවැසියන්ට හෝ අනතුරක් කරදරයක් වෙයිද දන්නේ නැහැ. මොකක්ද ඒකේ විස්තරය කියලා අහුවා. ඊට පස්සේ බමුණෝ මොකක්ද රජතුමනේ සබ්දේ මට ඇහුණා දුස නසෝ කියලා සබ්දයක් කිව්වා. දුස නසෝ කියලා. දැන් බමුණු ටික මොනේ මොන බලාගත්ත ඒකුණටත් මේකේ අර්ථය තේරෙන්නේ නැහැ. මේකේ අර්ථය තේරෙන්නේ මේක දන්නේ නැහැ කිව්වොත් තමන්ගේ தත්ත්වයට හොඳ නැහැ භවපෝක සම්පත් වලින් තමන් පිරිනනවා. ඊට පස්සේ ඒකම කල්පනා කළා අපිට ආදායමක් හොයාගන්නත් මේක හොඳ අවස්ථාවක්. බමුණට එක කියලා කිව්වා කතා කළා අපි මේක රජුරවන්ට කියමු රජුරවන්ට බොහොම නරක කලදසාවක් ගැන මේකෙන් කියන්නේ කියලා. ඊට පස්සේ මෙහෙම කතා කරගෙන බමුණු ටික රජුරවගාවට ගෙන්නලා කියනවා රජතුමනි අපි හැමදෙනාම මේ සම්දේ ගැන විමසලා බලුවා අපේ ධර්මයට අනුව ඒ කාන්තයෙන් ඔබ වහන්සේගේ ජීවිතයට බොහෝ කාලක මහ විශාල අනතුරක් වෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ භෝගයන්ට මහ විශාල අනතුරක් වෙනවා. තරජ්ජකෝ තවත් බය වෙනවා. ආචාර්යනේ මේකට මේ ප්‍රතිකර්මයක් නැද්ද? මිදෙන්න ක්‍රමයක් නැද්ද? කියලා මේ බමුණන්ගෙන් ඇහුවා. අහනකොට බමුණ කලින් කතා වෙලා ගියේ බමුණ කියනවා තියන රජතුමනි එක ක්‍රමයක්. ඒ ක්‍රමයේ කළොත් විතරමයි මේ අපලෙන් මේ විනාශයෙන් බේරෙන්න පුළුවන්. මොකද්ද? සබ්බ සතක යාගයක් කරන්න කිව්වා. ඒගොල්ලෝ කල්පනා කළා අපි කැමැති කැමැති දේවල් විතරක් කිව්වොත් රජුලෝ සැප හිතන්න පුළුවන්. ඒ නිසා කැමැති අකමැති ඔක්කොම එකට එකතු කරලා සබ්බ සතක යාගයක් කරන්න ඕන කියලා කියමු කියලා. සබ්බ සතක කියලා කියන්නේ සියල්ලම 100 100 බැඳීම්. සත්තු අරගෙන බිලි පූජාවක් කරන්න. එකගේ එළෝ 100යි, අස්සෝ 100යි, අතු 100යි, ගවයෝ 100යි, මිනිස්සෝ 100යි. ඔය විදිහට 100 100 100 100 අරගෙන ඒ අයගේ බෙල්ල කපලා ඒ ලේ වලින් රජුරෝ නාන්න ඕනේ. ඈ ওই විදිහට හිත සෝදලා ගන්න ඕනේ මේ විදිහට ඉතින් යාගය කළාම තමයි මේ අපලේ නැති වෙන්නේ ඊට පස්සේ ආචාර්යනි මොනවද මේ කියන්නේ වහාම එහෙනම් ඊට කටුතුල ඇති කරන්න කිව්වා කියලා අන්නතර යබලා ඉතින් ඔන්න රජමාලිකාව වටපිටාව එකම කලකෝලහලයි දැන් ඈ සත්තු කෑ ගහනවා ඉතින් මිනිස්සු 100ක් ගෙනල්ලා ඒ 100ේ දරුවෝ කෙනාපු අයගේ දෙමව්පියෝ හඬනවා දෙමව්පියෝ කෙනාපු අයගේ දරුවෝ හඬනවා දැන් මිනිස්සුයෝ කෑ ගහනවා විලාප දී පැත්තක හඬනවා දැන් විශාල යාග පොලක් හදලා කම්වල බැඳලා මිනිස්සුයෝ ඉතින් සත්තුත් කෑ ගහනවා සත්තු බැඳලා එකම කලකෝලාලය හොලාදී මල්ලිකා දේවිය ඇතුලේ ඉඳලා මොකද අදන්නේ රජමාලිකාව වටපිටාවේ මහ විශාල මයන් මේ අමුතු සද්දයක් තියෙන කියලා ඇවිල්ලා කොසල් රජුගෙන් අහනවා රජතුමා මොකද අද මේ මාලිගාව වටපිටාවේ කලවල ගතියක් තියෙනවා. ඊට පස්සේ බලනවා බලට ඉතින් මොකද අපිට මොන විපතක් වුණා මේ මේ තරම් විපතක් වෙලා තියෙද්දිත් ඒක දන්නේ නැද්ද කියලා දැනනවා මොකද්ද කියලා අහුවා. ඊට පස්සේ කිව්වා මම මෙහෙම රාත්‍රියේ භයානක සත්‍යයක් ඇහුවා පුරোහිත බමුණ ප්‍රමුඛ සිළු දෙනා ඒ අපලෙ මෙදෙන්න මේ යාගයක් කරන්නයි හදන්නේ අප්‍රමාදී. ඊට මල්ලිකා දේවී කියනවා ආයකත් හොඳයි. නමුත් මේ ජේතවනාරාම භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේට මේ ගැන දැනුණාද? භාග්‍යවතුන් වහන්සේගෙන් ඇහුවද නෑ නෑ දැනුනේ නෑ ඇහුවේ නෑ. භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්න නැතුව භාග්‍යවතුන් වහන්සේට දැනුම් දෙන්න නැතුව මේක කරන්න එක සුදුසු නෑ. වහාම ගෙවිලා භාගතුන් වහන්සේ හම්බවෙලා. ඒ වෙලාවේ ආයකතෙත් තමයි කියලා කුසල රජු මොකද කරන්නේ? අර බිලි පූජාව සූදානම් කර සූදානම් කරනකම් ජේතවනාරාමයට ගියා. භාගතුන් වහන්සේ අහනවා මහරජා මොකද මේ අද අවුලලා භාගතුන් වහන්සේ මම ඊයේ රාත්‍රියේ ඊටමත් භයංකාර ලොඹු දහගන් ඇති වෙන සත්‍යයක් ඇහුවා. ඉතින් ඒ සත්‍යයට ප්‍රතිකර්ම හැටියට දැන් මේ යාගයක් කරනවා. ඉතින් මේ යාගය කරන්න ඉස්සෙල්ලා මල්ලිකා කිව්වා භාගතුන් වහන්සේ හම්බවෙන්න කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අහනවා මහරජා මොකද්ද ඊයේ රාත්‍රියේ ඔබට අහන සම්පේ ඊට පස්සේ කුසල රජු කියන තමන්ට යන සත්‍ය මට දුස්ස නසෝ කියලා සත්‍යයක් ලැබුණා කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ කියන මහරජු ඔය සත්‍යයෙන් ඔබටවත් ඔබගේ භෞතික වලටවත් රාජ්‍යයටවත් රාष्ट्रවැසියන්ට කාටවත් කරදරයක් නැහැ. පිළිහෙලයක් නැහැ. ඔය නිවේ ලෝකෝ නිවේටි වැටුණු නිර්සත්‍ය ආත්මදෙනගේ සත්‍යය. ඔය ඇහුනේ. ඒ අය ගාතාවක් කියාගන්න ඕන ගාතාවක් කියාගන්න බැරි වුණා ඒකේ මුල් කොටස විතරයි ඔබට ඇහුනේ කියලා මතක් කළා ඊට පස්සේ කුසල රජු අහනවා ඒ නිර්සත්‍ය හතර දෙනා කොහොමද නිරේට ගියේ භාගතුන් වහන්සේ කියනවා දේශනා කරනවා මේට පෙර බරණස් නුවර ඉතාම ධන ධාන්‍යයෙන් ආඩි වෙච්ච සිටුරු හතර දෙනෙක් හිටියා. ওই සිටුරු හතර දෙනාට එකම පුතා බැගින් පුතා හතර දෙනෙකුත් හිටියා. කාලය ගෑවීමෙන් මහා සිටුරුවල නියපරලෝ ගියාම ඒ සිටුරුන්ගේ ධනය හිමි වුණේ තමන්ගේ පුතු හතර දෙනාට. යාළුවෝ හතර දෙනා එකට එකතු වෙලා මේ තරම් විශාල ධනස්කන්ධයක් අපි සතු තුන අපි මේකෙන් මොකක් කරමුද කියලා කතා කළා. එක එක්කෙනා එක එක දේවල් කතා කළා. අපි පුළුවන් තරම් සූදු ක්‍රීඩාවේදී මුගුවක් කෙනෙක්. එක්කෙනෙක් කිව්වා නෑ අපි පුළුවන් තරම් රාමු රාමර පානය කරා. තව කෙනෙක් කිව්වා අපි මුදල් වියදම් කරලා කාමයේ වර්ධව හැසිරෙමු. කුසල ධර්මයක් කරමු කියලා යෝජනා කරන අදහසක් කවුවත් තිබුණේ නැහැ. ඉතින් යාළුවෝ හතර දෙනා කතා කරගෙන මසුරම් කෝටි ගණයක් වෙන මුළු ධනයම වියදම් කරලා ජීවිතේ පුරාවටම කළේ ප්‍රහාණය පානය කරනවා කාමයේ වර්ධව හැසිරෙනවා මේ වගේ පවිතු දිවි පෙරතක්ම අකුසල කර්ම සමාදානයක්මයි කළේ. ඉතින් මේගොල්ලෝ එහෙම අකුසල කර්ම කළා අවීචි මහ නරකේ ඉපදෙන බුද්ධාන්තරයක් අවීචි මහ නරකේ පැහිලා අවශේෂ කර්මයක් හැටියට ලෝකුඹු නිරයේ උපන්නා කියලා සදාගෙන හිටියේ. ලෝකුඹුනි දෙකෙන් ලෝදිය කියන්නේ මේ ලෝදිය හැලියේ මේ කර්මානුරූපව නිර්සත්‍යය හටගත්තාම පහළ වුණාම බත්තලියක් වෙනදදා පැහැෙන අවස්ථාව නටන අවස්ථාව යම්සේද ඉබඳු විදිහට පැහැෙනවා. මේ විදිහට ලෝභයේ හැලියේ පැහැයි පැහැයි උදේ ඉඳන් යටට යන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනවා. ආපහු යට ඉඳන් පැහැයි පැහැයි උඩට එන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 30000ක් යනවා. ඔය වගේ ලෝක මුලේ වැටිලා යටට ගිහිල්ලා උඩට එනකොට එක්කෙනෙකුට කියන්න ඕනුණා දුජීවිතං අජීවිම්ම යේ සන්තෝන දදම්මයේ විද්‍යමානයේසු භෝගේසු දීපං නාකාමාත්‍රනෝ කියන ගාථාව කියා ගන්න ඕනේ මේ ජීවිතේ ඉතාම දුක් සහිතයි අනේ අපි පෙර මිනිස්සු වෙලා ඉති භවභෝග සම්පත්තියේදී කුසල ධර්ම කළේ නෑ නේද අපි ගාව අපිට වස්තු තියෙද්දිත් විජ්ජමානේසු භෝගීසු භෝගයන් අපි ළඟ ඇති කලෙහි දීපං නා කම්මත්තන අපිට පිහිට පිණස කර්මයක් අපි කරගත්තේ නෑ නේද කියන ටික පසුතැවිලි වශයෙන් කියා ගන්න ඕනවා කියන්න හදනකොට දුක් කියන වචනේ කියනකොටම ආපහු යට ගියා තවත් 60000කට ඊට පස්සේ දිවනි කෙනා උඩට එනකොටම සත්‍ටි වස්ස සාස්සානේ පරිපුණානි සබ්බසෝ එතකොට නිවේ පච්චමානං කදාන්තෝ භවිස්සති කියන ගාථාව කියා ගන්න ඕනේ වුණා. මේ ලෝකුඹ නිවේ වැටිලා පැහැෙන අපිට හරියට අවුරුදු 60000 සම්පූර්ණ ආකාරයෙන් පිරුණා. අනේ කවදානම් මේක කෙලවරක් දකීද කියන ටික කියාගන්න ඕන නමුත් ස කියන වචනේ කියනකොටම යට ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කොසල් රජුන්ට මේ ගාථා මේ විදිහට තෝරලා පැහැදිලි කළා මතක් කළා. ඊට පස්සේ ඊගන එක්කන උඩට එනකොට නත්ති අන්තෝ කුතෝ අන්තෝ නාන්තෝ පති දිස්සති තදාහං පකතං පාපං මමතු යංච මාරස කියන ගාථාව කියා ගන්න ඕනා මේ දුකේ අන්තයක් නැහැ ආ කෙලවරක් නැහැ කෙලවර කොහෙද කෙලවරක් නොපෙනේ යම් කලක අපි විසින් අකුසල කර්ම කළාද ඒ අකුසල කර්මයන්ට විපාක වශයෙන් ලැබෙන මේ දුක කෙලවරක් නෑ කෙලවරක් හොද කෙලවරක් පෙනෙන්නේ නෑ නේ කියලා ටික කියා ගන්න ඕන වුණා. න කියන වචන විතරයි කියන්න පුළුවන් නේ හේම යටට ගියා. ඊගාව කෙනාට කියන්න ඕන වුණා උඩට එනකොටම සහනුන ඊතෝ කන්ත්වා යෝනින් ලද්වාන මානුසින් වදඤ්ඤෝ සීල සම්පන්නෝ කාහාමේ කුසලං භවං මම මෙතනින් චුත වෙලා මනුස්ස ලෝකෙක ඉපදුනොත් නම් මනුස්ස ලෝකෙක ඉපදුනොත් නම් සුචරිතේ වටිනාකම ලෝකයට හැම වෙලාවෙම කියමින් හැම කල්ලිම සීල සම්පන්නව කාහාමි කුසලම් බවෝ බොහෝ කොට කුසල් කරනවා කියන වචනේ කියා ගන්න ඕන වුණා. නමුත් කියන්නේ ගතසෝ කියන වචනේ කියනකොටම ආපහු යටට ගියා. ඉතින් ඇහිච්ච වචන ගාතවල මුල් අකුරු ටික විතරයි කොසල රජුරන් දැන් දුස්සනාසෝ කියලා භාග්‍යතුන් වහන්සේ ඒ ටික සම්පූර්ණ කළා කොසල රජුරන්ට පෙන්වහම කොසල රජු ආපහු ගිහිල්ලා අර යාගියට බිලි පූජාවට දෙන තිබුස් සත්තු නිදහස් කරලා කුසල ධර්ම සිද්ධ කළා අකුසල ධර්මයෙන් වැළකුණා මම මේ කතාව මතක කළේ පින් උතුන සත්පුරුෂ ඇසුර ලෝකේ හැම කල්ලිම නැහැ අසත්පුරුෂ ඇසුර ලෝකේ වැඩි ඒ කාලෙදි අපිත් ඔය අකුසල ධර්මමයි කරන්නේ පින් උතුන උගඳු අවි එබඳු නිරේ වැටිලා අනන්තව සසරේ වුණ තරම් පැහිලා ඇති නමුත් වචන කිව්වට අපිට ඕක දැනෙන්නේ නැහැ. ඕගොල්ලෝ නිකමට හිතට හිතාගන්න තේවක් කරන්න උණු කරන උණු වතුර ටිකක් ඕගොල්ලන්ගේ ඇඟේ හැලුනොත් මොනතරම් වේදනාවක් දැනෙයිද? අපායේ තියෙන වේදනාව එච්චර දැනෙන්නේ නැහැ කියලා හිතන්න එපා. ඒ උණු වතුර කැඟේ උණු කරලා කරනකොට වක් කරගන්න වේදනාව දස දහස් ගුණයක් තව මට සිදුටුයි වටී. ආවගේ වේදනාවකට. ඉතින් මෙන්න මේ බඳු සසර මම එක දේශයක් එක ටිකක් විතරයි මතක් කළේ. සසර දුකට වැටිලා අපි ඕන තරම් ඔහොම කියන්න ඇති. අපිද ඒ නිර්සත්‍ය වගේම අනේ මම මිනිස්සෙක් වුණොත් සිල්වත් වෙනවා කුසල ධර්ම කරනවා සතර මිදෙන්න උත්සාහවත් වෙනවා කියලා. නමුත් අවාසනාවකට අපි මනුස්සාත්ම භාවය ලැබුක් වෙලාවේ මේකේ මේ ධර්මයේ තියෙන මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම තේරෙන්නේ අපි තේරුම් නොගත්තට අපිට නොතේරුණාට පින්වත්නි මේ දුක්සහගත සසර දුකමයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා මේ සංසාර දුකින් එතර වෙන්න ධර්මයේ දේශනා කරන්නේ. මේ සසර දුක්සහගත නිසාමයි. මහණෙනි මම මේ සතර දුකයි කියලා කියන්නේ මේ ධර්මයේ නොදන්නා කම නිසා ලෝකයා මේ දුක්සහගත සතර අපාය නොඉක්මන නිසායි කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නවා. මනුස්ස ආත්ම භාවයක් ලැබු කෙනෙක් උපන්න දවසේ ඉඳලා උපන්ගේ ඉඳලාම තමන්ගේ මල මුත්‍ර ගොඩේ නැගි වැටිලා ඔත්පල වෙලා හිටිය ඒ සුගතියක්. එතකොට හිතන්න මෙන්න මේ බඳු සසරකයි අපි ඉන්නේ කියන කාරණාව සිහි කළා මේ දුක් සහගත සසරෙන් මිදෙන්න අපිට හැමදාම හම්බ වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා පෙන්වන යථාර්ථය යථා භූත වූ ධර්ම අවබෝධ වුණොත් විතරයි සසර ඇවිදින්න තියෙන ආශ්‍රව ධර්ම දුරු කරලා සසරෙන් මිදෙන්න පුළුවන්. ඒ නිසා හැමදෙනාම මේ ජීවිතයේ කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නවා අවබෝධ කරගන්න ඕන කියන අදහස ඇති කරගන්න ඕනේ ඒ සඳහා මම මේ කතාව ටිකක් මතක් කළේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝචේ වස්සසතං ජීවේ අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සියෝ පසතෝ ධම්මමුත්තමං මේ උතුම් සත්‍ය ධර්මය මේ උතුම් ධහම අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතයේ හිස් ජීවිතය යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා දේශනා කළා. එතකොට අවබෝධ කරගෙන කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණා වකින්නේ නැති අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියන්නේ ධර්ම ධාතුව මොකක්ද? පින්වතුනි මේ මාත්‍රකාවට මේ ධර්මයම නොයෙක් නොයෙක් පරියායන්ගෙන් නොයෙක් නොයෙක් ක්‍රම වලින් පෙන්වන්නට පුළුවන්. නමුත් මම අද එක ක්‍රමයකට කෙටි කරලා පෙන්වන්නට උත්සාහවත් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා කියලා පෙන්වුවේ මේ සිව් සත්‍යාමයේ චතුරාර්ය සත්‍යයට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අවබෝධ 100ක් ජීවත් වුණ තේ ජීවිතයේ ජීවිතය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨයි කියන එකයි වෙනවා. එතකොට මොකද්ද ඒ සත්‍ය හතර? දැන් හොඳට බලන්න මෙන්න මේ සත්‍ය හතර අපි නිවන් දකින්නවා කියලා කියන සත්‍ය අවබෝධය කරගන්න හදන. ඒ සත්‍ය අවබෝධ වුණොත් තමයි අපි සසරෙන් මිදෙන්නේ. එතකොට පළවෙනි සත්‍ය තමයි මොකද්ද? දුක්ඛ සත්‍ය. දෙක දුක ඇතිවෙච්ච හේතු සමුදය සත්‍ය. තුන දුක නැති වෙන නැති කරන නැති තැන නිරෝධ සත්‍ය හතර මාර්ග සත්‍ය. ඔය ටිකේ වචන ටික නෙමෙයි අපි අපේ ජීවිතයෙන් දකින්න ඕනේ. අපි අපේ ජීවිතයෙන් මෙන්න මේ විදිහට අරමුණු ගන්නකොට මෙන්න මේ විදිහට මනස හසුරවන කොටයි අපිට දුක උපදින්නේ දුක් විඳින්න වෙන්නේ කියන කාරණාවත් ඒ දුකට හේතුව අපි ළඟ තියෙන මෙන්න මේ වැරද්ද කියන කාරණාවත් ඒ වැරද්ද නැති වෙන්න මෙන්න මේ මානසික මට්ටම අපි තුල ඇති කරගන්න ඕනේ ඒ සඳහා මෙන්න මේකයි පිළිවෙත කියලා අපි දකින්න ඕනේ එහෙම නැතුව අපි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණපි දුක්ඛම් කියලා කියාගෙන කියන සංකීර්ණ පංචපාදාන කන්ද දුක්ඛා කියලා කියන්න පුළුවන් උන්ට චතුරාර්ය සත්‍ය දන්නව නෙමෙයි. ඔකට කියන්නේ චතුරාර්ය සත්‍ය දන්නවා දකින්නවා කියලා. ඔය චතුරාර්ය සත්‍ය ගැන පෙන්වපු පෙළ දහම ඕක. ඔය පෙළ දන්නවා එතකොට. ඒ පෙළේ පෙන්වපු අර්ථය කියන එක තමන්ගේ ජීවිතයෙන් දකින්න පුළුවන් වෙනවා. ඊට පස්සේ දුකට හේතුව තණ්හාව අවිද්‍යාව කියලා අපි කතා කරනවා. එහෙම දැනගත්ත කියලා සමුදය සත්‍ය අපි දන්නවා නෙමෙයි. ඒ පෙළ දන්නවා. පාළිය පෙළ. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා අපි දන්නවා. එහෙම දන්නවාට නිරෝධය දන්නවා නිරෝධය දකින්නවා නෙමෙයි. ඒ වචන ටිකක් පෙළ දාන්න ගන්නවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය දුක නැති කරන ප්‍රතිපදාවයි කියලා අපි දන්නවා. එපමණකින් ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා දකින්න නෙමෙයි. ඒ පෙළ දන්නවා. ඔය ධර්මතා හතරේ අර්ථය අපේ ජීවිතෙන් දකින්න ඕනේ. අර්ථය අපේ ජීවිතෙන් දැකපු දවසටයි අවබෝධ වෙච්ච අවබෝධ කරගත්ත දවසටයි මේ සසරෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි බලමු අපේ ජීවිතයෙන් අපි කොහොමද දකින්න කියලා. මෙතනදී අපිට ඉස්සෙල්ලාම ගන්න වෙනවා ධම්ම නිසා යථා ස්වභාවය යථා ස්වභාවය පෙන්නලා මම දුකයි සමුදය දෙක පෙන්නන්නම් පින්වතුනි අපි සත්‍ය පුද්ගලයා කියලා හිතාගෙන ඉන්න මේ ජීවිතයේ වටාවේ තමයි මේ ජීවිතයේ තුල තමයි දුකක් තියෙන්නේ දුක ඇති කරන හේතුවක් තියෙන්නේ දුකේ නැතිකම දුක නැති තැන නැති වටපිටාවක් තියෙන්නේ නැති කරන ප්‍රතිපදාවක් තියෙන්නේ තමන් තුළමයි තමන් ළඟින්ම උපයා ගන්නට ඕනේ උපදවා ගන්නට ඕනේ මිසක බාහිරක තියෙන ධර්මතාවයක් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය කියන්නේ. එතකොට අපි තුලින් අපි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ. අපි කියමු අපිට සත්ව පුද්ගල භාවයට පෙනෙන මේ තමන් කියන ශරීරය කෙනා කෙනාට මම කියලා තමන් කියලා ආත්ම හැටියට පෙනෙන්නේ. ඒබඳුම සවිඥානික රූප තව සත්වයක් තව පුද්ගලයෙක් කියලයි අපිට පෙනෙන්නේ. මෙන්න මේ ආධ්‍යාත්මික බාහිර මේ සවිඥානික කය ගත්තාම මෙතන තියෙනවා නාම රූප කියන ධර්මතා දෙකක්. අපි ඒබඳු ඇත්තක් නොදන්න මේ කය මම කියලා ගන්න නිසායි මේ ඇහැ මම වෙලා තියෙන්නේ. මේ කය මගේ කියලා දකින හින්දායි ඇහැ මගේ වෙලා තියෙන්නේ. කය මගේ වෙච්ච නිසායි කන මගේ වෙලා තියෙන්නේ. නාසය, දිව, ශරීරය, සිත මගේ වෙලා තියෙන්නේ මේ කය මගේ හින්දායි. මේ කය මම හින්දායි ඇහැ මම, කන මම, දිව මම, නාසය, ශරීරය මම වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කය සත්වයේ නිසා ඇහැ සත්වයේ වෙලා තියෙන්නේ. කන දිවනාසය ශරීරයේ සත්වයේ වෙලා තියෙනවා. කයේ ආත්ම දෘෂ්ටිය තියෙන නිසායි කයේ ආත්ම වශයෙන් දකින නිසායි ඇහැ කන දිවනාසය ශරීරය ආත්ම වශයෙන් දකින්නේ. බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ ඇහැ නේතං මම නේසු හමස්මෙන් නිමේසු අත්තාති ඒවමෙත යථාභූත සම්මප්පඤ්ඤය දත්තබ්බා එහැ මම නෙමෙයි එහැ මගේ නෙමෙයි එහැ මගේ ආත්මය නෙමෙයි කියලා ඇත්ත ඇති ඇති දැක්ක යුතුයි කන නාසය දිව ශරීරය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා ඇත්ත ඇති ඇති දැක්ක යුතුයි ඒ ධර්මතා මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න නම් මේ කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න ඕනේ හරි දැන් අපි මෙහෙම පටන් ගන්න ඕන. අපි සත්‍ය පුද්ගලයා කියලා හිතන මම කියලා හිතෙන මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ කියලා මගේ කියලා හිතෙන මම සහ මගේ කියලා හිතෙන මේ අරමුණු වල යථා භූත වශයෙන් පවතින්නේ නාම රූප කියලා ධර්මතා දෙකක්. හොඳට මේක තේරුම් ගන්න මේක හොඳට සිහි කරන්න නොයෙක් අරමුණු මෙනෙහි කරනත මේ කියන කාරණාව එකින් එක ඕගොල්ලෝ හිත අරගෙන එන්න තමන් කියලා හිතෙන තව සත්‍යයේ පුද්ගලයෙක් කියලා හිතෙන මේ රූපවල රූපයක් ගන්න ඒ රූපවල පවතින සැබෑම ස්වභාවය බලන්න. මොකද බුදුදහම කියන්නේ සත්‍ය අවබෝධයක්, සම්මා දිට්ඨියක්. ඇත්ත ඇති ඇති දකින්න ඇත්ත ඇති හැටි බලන බව බුදුරජාණන් වහන්සේද බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් ලෝකෙට කිව්වා දේශනා කළා නෙමෙයි තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් ලෝකයේ තුල පවතින ඇත්ත අවබෝධ කරගෙන ඒ ඇත්ත ලෝකෙට දේශනා කළා මිසක වෙන 아무තු අදහසක් නම් දේශනා කළේ නැහැ. එතකොට මේ රූපය ගැන හොතට බලන්න මේ රූපය ගත්තාම මේ සවිඥානික තමන් හෝ අනිත් සත්‍ය පුද්ගලෙක් කියන මේ රූපෙට අපි කාය කියලා කියනවා කාය කියලා. කාය කියන්නේ කොට්ටාස කියන අර්ථයෙන් කොටස්. මේ අපිට එහෙම් පිටින්ම කයක් කියලා එකක් හම්බ වුණාට මෙතන තියෙන්නේ කොටස් වශයෙන් ගත්තාම ප්‍රකට දැක්ක හැකි ප්‍රකට කොටස් 32ක් කොටස් 32ක් තියෙනවා එතකොට මෙන්න මේ කොටස් 32 එකට එකතු කරලා කාය යන ගණයට නම් කරනවා. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ කණු හිටෝල හෝතු බැඳලා නැටි ඔබ්බල අහස අවුරාගෙන තියෙන රූපේ ගෙයි යන ප්‍රඥාප්තියට යනවා වගේ කෙස් ලොම් නිය දත් හම් මස් නහර කියලා මෙබඳු කොටස් වලින් හැදුණු නැත්තම් ඇටකූරු හිටවල ලේනහරින් බැඳලා මස් ඔබ්බලා හැම සිවියෙන් උපදාපු මේ අවකාශ ධාතු අවරාගෙන ඉන්න මේ රූපය කයයි යන ගණයට යනවා. මේක හොඳට මතක තියාගන්න දැන් මේ පුද්ගලයෙක් ගැන කියනවා නෙමෙයි. සත්වයෙක් ගැන කියනවා නෙමෙයි. තමන් ගැන කියනවා නෙමෙයි. මේ තියෙන රූපේ ස්වභාවය ගැන කියන්නේ. එතකොට මේ රූපයේ කෙස්, ලොම්, නිය, දත්, හම්, මස් ආදී කොටස් ටිකක් තියෙනවා. ඒකද හොඳට හිතට නගා ගන්න අපි කෙස් ටිකක් කපලා බිමට දැම්මොත් බිම තියෙන කෙස් ටික කෙනෙක් කියලා හිතෙනවද? නෑ. හොඳට බලන්න පුද්ගල සංඥාව නෑ. එහෙනම් මේ රූපේ කොටස් 32 එකට එකතු වෙලා තියෙද්දි ඒ කෙනෙක් නොවන කෙස්මයි තියෙන්නේ. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන රෝම කූප ටික ඔක්කොම උදුරලා නැත්තම් කපලා පැත්තකට දැම්මොත් රෝම කූප ටික මම හෝ තව සත්වයක් හෝ කියලා හිතෙයිද? නෑ. එහෙනම් කොටස් 32ම එකට බැඳිලා තියෙන කොටත් ඒ රෝම ටිකමමයි තියෙන්නේ. මේ නියපොතු ටික ගලෝලා පැත්තකින් තිබ්බොත් ඒ නියපොතු ටික මම හෝ තව සත්වයක් හෝ කියලා හිතෙයිද පෙනෙයිද හිතට දැනෙයිද එහෙනම් මේ කොටස් 32 එකට බැඳිලා එකට එකතු වෙලා තියෙද්දි තියෙන්නේ ඒ ස්වභාවයෙන් යුක්ත නියපොතුමයි. හතර දකින්න. ඊට පස්සේ මේ තියෙන දත් ටික ඔක්කොම ගලවලා පැත්තකින් තියන්න පුළුවන් නම් තිබ්බොත් දත් ඇට ටික මම කියලා පෙනේද? තව සත්‍යයක් කියලා පෙනේද? නැහැ. ඒ වගේම මේ හැම මේ සිවිය අරගෙන පැත්තකින් තියන්න පුළුවන් උත් ඒ හැම ටික ඒ සිවිය මම කියලා හිතේද ඒ හැම සත්වයක් හැම පුද්ගලයෙක් කියලා හිතේද මේ කොටස් 32 එකට බැඳිලා තියෙනකොට තියෙන හැමත් ඒ බඳුම හැම. මස් ගත්තාම ඔය කඩ වල සත්තුන්ගේ මස් වෙන්නලා තියෙනවා. එතකොට ඒ මස් කැල්ල දිහා බැලුවාම සත්වෙක් කියලා හිතෙනවද? නෑ. මස් කියන සංඥාව වෙනවා මිසක සත්වෙක් කියන හැඟීම නැහැ. ඒ වගේම මම නැත්නම් සත්‍යය කියන හැඟීම නැහැ. මෙන්න මේ වගේ එකින් එක එකින් එක එකින් එක හොඳට බලද්ද දැන් මේ කලබල වෙන්න එපා ඔවා අපි දන්නවනේ කියලා. මම මේ කියන එක එන්න මම එක කියන. එකින් එක එකින් එක එකින් එක හොඳට බලන්ද සත්පුද්ගල හැඟීමක්වත් නැති. සත්පුද්ගල සංඥාවක්වත් ඒ වස්තු තුල නැති. වෙන වෙනම වෙන වෙනම ධර්මතා ටිකක් අපිට හම්බ වුණා. ඔබඳු ධර්මතා ප්‍රකට ධර්මතා 32ක් එකට ඇනිලා එකට බැඳිලා හැදිච්ච රූපේ තමයි මේ. අපි මේ සවිඥානික කය කියලා කියන තැනක අපි කයයි කියන තැනක ඔය වෙන වෙනම දැම්මම පුද්ගල භාවයට දැනෙන්නේ නැති පුද්ගල භාවයට පෙනෙන්නේ නැති කොට්ටාස 32ක් තියෙනවා. ඒ කොට්ටාස 32ක් නිසා කාය කියලා කියනවා. ඔය කොටස් 32 හැදෙන්නේ කොහොමද? හැදෙන්නේ මොනවද? කන බොන ආහාර වලින්. දැන් උදේටත් බත්ති ගානක්, දවල්ටත් බත්ති ගානක්, රැටත් බත්ති ගානක් විතර මේ ශරීරයට දාන්නේ මොකද? ඒ කන බොන ආහාරයෙන් තමයි මේ ශරීරයේ ගැස්ලුම් නියදත් සම්මස් මේ ඔක්කොම හැදෙන්නේ. කන බොන ආහාර අපි ආහාරයට මුකේට ගන්නකොටම පිළසන්නමක එකතු වෙලා ආමාශයට ගිහිල්ලා එතනද තියෙන කොටාස වාක්‍ය කියලා ඒකෙන් හොඳට පෙරලනවා. පෙරලලා අපි රළුවට ආහාර ගත්තට සම්පූර්ණ දියරයක් බවට පත් කරනවා. ඊට පස්සේ මේ දියරය ස්ත්‍රීන්ට 28 ගියම් පුරුෂයන්ට 33 ගියම් කියලා විශාල දිග බඩවැලක් තියෙනවා. මේ බඩවැල දිගේම මේ දියර යනවා. හොඳට රත් වෙච්ච යකඩ බටයකට නැත්නම් බටයකට ඔහුළු වතුර ටිකක් දාන්න ඕනේ. ටිකක් දුර යනකොට වාස්ප වෙනව නේද? ඒ වගේ මේ ගියරේ මේ බඩවල දිගේ යනකොට මේ බඩ ඇතුළේ තියෙන කර්මද තේජෝ ධාතුව කියලා කර්මයෙන් උපන් උෂ්ණයක් තියෙනවා. මේ උෂ්ණය නිසා මේකේ තියෙන සියුම් සියුම් රස කොටස් ඔක්කොම වාස්ප වෙනවා උරා ගන්නවා. අර සියුම් සියුම් නහරවල අපි කියන්නේ ඔකට මේ කුඩා බඩවල ඒ සියුම් සියුම් සියුම් බඩවල වලින් නහර වලින් ඔක්කොම ආහාරවල යුසේ ගා ගන්නවා. උන් අපි ඒ යුසයෙන් තමයි මේ කෙස් හැදෙන්නේ, හම හැදෙන්නේ, මස් හැදෙන්නේ, ලේ නහර ඔක්කොම ටික හැදෙන්නේ. එහෙම හොඳ හොඳ කොටස් ටික උරාගෙන උරාගෙන පෙරි රොඩු ටික ඉතුරු වෙලා කෙරෝලට යන එකට අපි අසිටි කියලා කියනවා. හරිද? එතකොට මේ ශරීරය බලන්න කන බොන ආහාරය නිසායි හැදුනේ තියෙන්නේ කෙස්ලොම් නියදත්තම් අසාදී කොටස් 32ක්. ඔන්න දැන් මේ ශරීරයේ හේතු ප්‍රත්‍යය. මේ ශරීරයේ හේතුන්ගෙන් හටගත්ත එකක්. මොකද හේතුව කන බොන ආහාරය නිසා. හැබැයි අනිත් ශරීර වලට වඩා දැන් ගහක් ගන්න ඔතනදි පොඩි වෙනසක් තියෙනවා. දැන් රූප ගත්තට පන ඇති රූප සහ පන නැති රූප කියලා දෙකක් තියෙනවා. ජීවි සහ අජීවි. ජීවි රූප කියලා කියන්නේ හැම වෙලාවෙම ආහාර හද ආහාරයන්ගේ නැවත නැවත අලුත් වැඩියා කරගන්න පුළුවන් රූපෙට කියන ජීවි රූප කියලා. ආහාරය නැවත නැවත Tamanටම හදාගන්න බැරි රූප වලට කියන අජීවී කියලා. දැන් ඔයගොල්ලෝ අපි සාමාන්‍යයෙන් කොච්චර ඇවිදිනවද කියලා සෙරප්පු දෙකක් දාගෙන අපි ඇවිද්දොත් මාස 5ක් 6ක් සෙරප්පු දෙක කොච්චර ගෙවිලා තියෙන්නේ. සෙරප්පු නැතුව ඒ මාස ගානම ඇවිද්දොත් කකුල කොච්චර ගෙවේද? නමුත් කකුල ගෙවෙන ටික එදාට එදාට හදා ගන්න නිසා ගෙවෙන බව පේන්නේ. අර වස්තුවේ අජීවී කියලා කියන්නේ ගෙවෙන ගෙවෙන එක හදා ගන්න ආහාර නිෂ්පාදනය එතන නැති නිසා ඒක ගෙවිච්ච බව පේනවා. එතකොට ජීවී සහ අජීවී වස්තුන්ගේ වෙනස තමයි ආහාර සපයා ගන්න පුළුවන් බව හා බැරි බව. දැන් ගහ ගහක් ගන්න ගහට පුළුවන් ආහාර සපය ගන්න. ඒ හින්දා පොත්තක් කැපුවොත් පොත වැඩෙනවා ලියලා. ඒ වගේම අජීවී වස්තුවක් කැඩුවොත් හෝ කැපුවොත් ඒක ලියලනවා. ලියලා නැහැ. එතකොට අජීවී සහ ජීවී කියලා දෙකක් තියෙනවා. ඒකේ අජීවී වස්තුවේ ස්වභාවය රූපවල ස්වභාවය තමයි ආහාර යන් ආහාර සපයා ගන්න බැරි කම. ආහාරයෙන් අලුත් වැඩියා කරගන්න බැරි කම නිසායි ඒක අජීවී වෙලා තියෙන්නේ. සජීවී වස්තුවේ ස්වභාවය තමයි ආහාර පානයෙන් හදාගන්න අලුත් වැඩියා කරගන්න පුළුවන්. එහෙම ආහාර පානයෙන් තමන්ටම තමාව හදාගන්න පුළුවන් රූප අතර සජීවීව තව බෙදෙනවා සවිඥානික අවිඥානික කියලා. ගහක් ගත්තාම අජීවී අවිඥානිකයි. මේ සජීවී අවිඥානිකයි. ජීවියක් තියෙනවා නමුත් විඥානය නැහැ. දැන් මේ රූපේ අපි මම කියන පුද්ගලෙක් හිතින් දකින්න මේ රූපේ තියෙන විශේෂත්වය තමයි සජීවී සවිඥානිකයි. මේ රූපය හැබැයි මේ අවිඥානිකයි සවිඥානිකයි කියුවට මේකේ රූපේ ස්වභාවය චුට්ටක්වත් වෙනස් වෙලා නැහැ. අපි පුද්ගලයා කියන රූපේ ස්වභාවය තමයි ජීවි සහිතයි. ජීවි සහිතයි කියනකොට නාම ධර්ම ටික ගන්න පවකට තමයි කියන රූප ජීවිත ඉන්ද්‍රිය කියලා. රූපේ ජීවත් කරලා රූපයේ තුලම ආහාර පාන හදා ගැනීම චක්‍රය ක්‍රියාත්මක කරන තරම් පුළුවන් මේ රූපය තුල. එතකොට මේ රූපය රූපය තුල විශේෂයක් තියෙනවා. මොකද්ද? සවිඥානිකයි සවිඥානිකයි කියන්නේ පෙර කර්මානුරූපව පැමිණි විඥානයේ මේ කයේ ඇසුරු වෙනවා. හොඳට මේ කාරණාව බලන්න මේ දැන් අපි කෙනා කෙනා මම කියලා කියන රූපේ ගැනයි මේ කියන්නේ රූපේ ඇතුලේ තියෙන දේ ගැනයි මේ කියන්නේ. මාව කියනවා නෙමෙයි මම කියලා අපි හිතාගෙන තියෙන තැනක පවතින ස්වභාවය කියන්නේ. අපි පුද්ගලයේ සත්වයේ කියලා පවතින තැනක පවතින සැබෑ ස්වභාවය මේ කියන්නේ. එතකොට දැන් අපි දැක්කා මේ සජීවී ජීවි සහිත කයේ ස්වභාවය තමයි කනගුණ ආහාරයෙන් හැදෙන්නේ කොටස් 32කින් යුක්තයි. එකම කොටසක්වත් ආත්ම නැහැ, ආත්ම නියද නැහැ. ආත්මයට හිතේ තිබුණේ අපි එකින් එක කැලල කැලල වෙන් කරලා තබල බැලුවේ ඒ නිසා අනාත්මයි. එතකොට ඒ කොටස් 32කින් යුක්ත රූපය ආහාරය නිසා හැදුනේ ඒ නිසා රූපයට කියන හේතු ප්‍රත්‍යයයි. ආහාරය නැමැති හේතුව නිසා රූපය නැමැති ඵලයක් හැදිලා. රූපය නැමැති ඵලයට හේතුව ආහාරය. ඔන්න දැන් ඒ කොටස විස්තර කළා කිවරයි. දැන් මේ කය ආහාරයෙන් හැදුණු කොටස් 32කින් යුක්ත වූ දැන් මේ කෙනෙක් ගැන නෙමෙයි කියන්නේ. මම ගැන නෙමෙයි කියන්නේ. පුද්ගලයෙක් ගැන නෙමෙයි කියන්නේ. පවතිනම සදා ස්වභාවය. මෙබඳු කය ඇසුරු කරගෙන කය ඇසුරු කරගෙන පවතිනවා කර්මානුරූපව පැමිණි විඥානය. සිත ඒ නිසා මේ කයට කියනවා සවිඥානික කයක් කියලා. විඥානීය සහිත කයක් කියලා. දැන් මේ ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32ක් වූ මේ කය හරියටම දකින්න මලමිනියක් වගේ. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. යෑමේම කරන්නද කිසිම පුද්ගලකම පුද්ගල හැඳිනීමක් මේ කයත් කිසිම වස්තුවක් පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. එතකොට මේ ආහාරයෙන් හැදුණු කය කරලා තියෙන උපරිම සේවය, කය කරන උපරිම සේවය තමයි මොකද්ද? කර්මානුරූපව පැමිණි මේ විඥාණයට නවාතන සකස් කරලා දීලා තියෙන එක. දැන් මේ කය ඇසුරු කරගෙන පවතින කර්මානුරූපව පැමිණි විඥාණය. දැන් සිත තියෙන නිසා මේ කය ඒ කියන්නේ දැන් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විඥාණය මේ ආහාරයෙන් හැදුණු කයේ බැඳිලා තියෙනවා. කය දැන් මේ හිතේ බැඳිලා තියෙනවා. හිත කයට බැඳිලා, කය හිතට බැඳිලා දෙක එක එකට සම්බන්ධව තියෙනවා. හැබැයි ධර්මතා දෙක දෙකක්මයි. මේ කය ඇසුරු කරගෙන කයේ බැඳිලා තියෙන විඥානයේ අවිද්‍යා කර්ම නැමැති හේතුක ඵලය. කයට නවාතනක් දීලා තියෙන හිතට නවාතනක් දීලා තියෙන කය ආහාරයක ඵලය. හේතු දෙකකින් දෙපැත්තකින් ආපු ඵල දෙකක් තමයි දැන් මේ අපි සවිඥානික කය විඥානයේ සහිත කය කියලා කියනකොට කය ආහාරය නැමැති හේතුව නිසා හටගත් එකක් ඒ හේතුයේ ඵලය රූපේ ඒකේ සම්බන්ධයක් නැහැ මිශ්‍ර වෙන්නේ නැහැ නාම ධර්ම එක්ක නාම ධර්ම ටික අවිද්‍යා කර්ම නිසායි මේ සිත හටගත්තේ අවිද්‍යා කර්ම නැමැති හේතුවක ඵලයක් මේ විඥානේ මේ සිතේ අවිද්‍යා කර්ම කියන ධර්මතාවයේ හේතුව ඵලය මේ විඥානය. විපාක සිත. එතකොට දැන් මේ නාම රූප දෙක ස්වභාවය තමයි ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව ආහාරයෙන් හැදෙන රූපය හැදවෙනවා රූපේ හැදවෙන ලක්ෂණයට අනුව නාම ධර්ම ඉපදෙන නිරුද්ධ වෙනවා කියලා සිද්ධියකින් පවතිනවා තව පැත්තකින් ගත්තාම මේ කය හිතට නවාතනක් දීලා විතරයි තියෙන්නේ. හිත කියන කාරණාවද මේ කය ඇසුරු කරගෙන කය ඇසුරු කරගෙන රූප දැකීම, ශබ්ද ඇහිීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, අරමුණු කයට දැනෙන දේ දැන ගැනීම අරමුණ හිතීම කියන වැඩ ටික කරන්නේ එකම හිතක් තියනවා නෙමෙයි. ඒ ඒ වැඩේ කරනවා ඒ එක නිරුද්ධ වෙනවා ඊට පස්සේ වෙන ආකාරයකට උපදිනවා ওই විදිහට ඉපද නිරුද්ධ වෙමින් පවතින ක්‍රියාදාමයක් තමයි සිත කියන්නේ. එතකොට කිසිම වෙලාවක කයට රූප පේන්නේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. ආයේ බලන්නේ කිතුරු වෙන්න කියන්නේ මොකද? හම්මස්ලේන හරවලට බලන්නා කියන්න බෑ. මොකද ඒක ආහාරයෙන් හැදුණු අචේතනික වස්තුව. බලනවා කියන, පෙනෙනවා කියන කෘත්‍ය වැඩේ උනේ මොන සිතටද? චක්කු කය ඇසුරු කරගෙන ඉන්න හිතට පෙනීමෙන් පස්සේ ඒ හිත නිරුද්ධ වෙනවා. එතකොට බලන්න ඉතුරු නැහැ. මොකද පෙනීම උනේ සිතට නම් ඒ සිත නිරුද්ධ වෙනවා. කය ඇත කයට ශබ්ද ඇහෙන්නේ ඒ හින්දා අසන්න කයෙන් ලැබෙන්නේ කය ඇසුරු කරගෙන පවතින හිතටයි ශබ්ද ඇහෙන්නේ. ඒ සිතද හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කය හිතට උපකාර කරගෙන මේ කය හිතට පවතින්නට පිහිටා හිටින්නට උපකාර කළා. කයේ උපකාරයේ ලැබපු හිත අරමුණු දැනගනිමින් අරමුණු හිතමින් අරමුණු සිහි කරමින් ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් තියෙනවා. මෙන්න මේ නාම රූප දෙක නාම ධර්ම රූපයට රූපේ නාම ධර්ම වලටත් උපකාර කරමින් ඔහොම පවතින තැනක ඔක තමයි ඇත්ත මේ රූපයත් මේ රූපේ ඇති වෙන හේතුවත් කියලා රූපේ මේ රූපයයි මේ රූපේ ඇතිවීම මේ රූපේ නැතිවීමයි කියලා අපි දන්නේ මේ නාම ධර්ම ටික මේ නාම ධර්ම ටික ඇති වෙච්ච හැටි නැති වෙච්ච හැටි කියලා අපි දන්නේ නැහැ නාම රූප දෙක අනාත්ම නාම රූප දෙකක් තියෙන්නේ කියලා අපි දන්නේ ඉගෙනගෙන නැහැ අහන්න ලැබිලත් නැහැ මේ නාම රූප ධර්මතාවය නාම රූප ධර්මතාවයක් කියන එක නොදන්නා කම නිසා නොදකින්න කම නිසා අපිට සසර හේතු දුදව වෙලා ආශ්‍රව ධර්ම ඇති වෙනවා ආශ්‍රව කියන්නේ ඔය නාම රූප දෙක ඇත්ත ඔය විදිහට පැවතුනාට ඔය ඒකෙන් කරන වැඩ ටික ඒකේ කරන හැටි ඒ නාම රූප දෙකේ ස්වභාවය නොදන්නා කම නිසා නාම රූප දෙක දකිනකොට අපිට හිතෙන්නේ පුද්ගලයේ රූප බලනවා පුද්ගලයේ ශබ්ද අහනවා පුද්ගලයේ ගඳ සුවඳ බලනවා පුද්ගලයේ කියනවා පුද්ගලයේ කියනවා පුද්ගලයේ අතපය හොල්ලනවා ක්‍රියා කරනවා වගේ තැනකින් තමයි අපිට පේන්නේ එතකොට අපි පුද්ගලයේ කියනවා පුද්ගලයෙක් එනවා කියලා පුද්ගල සංඥාවකින් දකින තැනක පවතින්නේ යථා භූත වශයෙන් තියෙන්නේ මේ මම ඉස්සෙල්ල මතක් කළ විදිහේ නාම රූප ධර්මතාවය. මේ ධර්මතාවේ නොදන්නාකම නිසා අපිට පුද්ගලයෙක් කියන සංඥාවක් එනවා. නාම අපි පුද්ගලයෙක් කියන සංඥාවක් අපි තුල මෙහෙම ඇති කරගෙන තියෙද්දී මේ නාම රූප දෙකේ ප්‍රත්‍ය නිසායි මේ කය සෙල්ලේ වෙන්නේ සිත උපකාරයෙන්. සිත පවතින්නේ කය උපකාරයෙන් කියන සිද්ධිය වෙනස් වෙන්නේ නැහැ. එහෙම තැනක ඒ සිද්ධිය නොදන්නා කම නිසා පුද්ගලයේ කියන අදහස පුද්ගලයේ කියන සංඥාව අපිට ඉපදිලා තියෙනවා. එතකොට මේ පුද්ගල සංඥාව පුද්ගල අදහස තමයි මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංකාරය. මොකද්ද අවිද්‍යාව පත්‍ය සංකාරය කියලා කිව්වේ? අවිද්‍යාව මොකද්ද? තව එක පදයක්. නාම රූප ධර්මයෝ නාම රූප ධර්මයෝ හැටියට තත්වාකාරයෙන් නොදන්නාකම නොදකින්නකම තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන්න මිත්‍යා දෘෂ්ටිය තමයි නැත්තම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් උපන්න මනෝ සංකාරයක් තමයි අපිට මේ සත්‍ය පුද්ගලයා කියන ditthi සංඥාව අදහස. එතකොට මේ රූපයේ සත්‍යයක් හින්දා සත්‍යය කියන අදහස තියනවා හෝ නාම ධර්ම සත්‍යයක් හින්දා සත්‍යය කියන අදහස තියනවා හෝ සත්‍යයක් ඉන්න හින්දා සත්‍යයක් කියන අදහස අපිට ඇවිල්ලා තියනවා හෝ නෙමෙයි හොඳට දකින්න මේ ඉදිරියෙන් මෙහෙම ඇස් ඉදිරි පිට වෙනකොට සත්ව අදහස අපිට පෙනෙනවා නම් මේ පෙනෙන එකට සම්පූර්ණ වගකීම තමයි මොකද්ද අවිද්‍යාව අවිද්‍යාව පත්‍ය සංඛාර නාම රූප දෙක නොදන්නාකම නිසා දැන් සත්‍යය කියන අදහස පේනවා. ඒ සත්‍යය කියන අදහසින්මයි අපි බලන්නේ. දැන් සත්‍යය කියන අදහසින් බලන හින්දා නාම රූප දෙක පේන්නේ නාම රූප දෙක පේන්නේ නැති හින්දා සත්‍යය කියන අදහසකින් බලනවා සත්‍යය කියන අදහසකින් පේනවා සත්‍යය කියන අදහසකින් බලන නිසා සත්‍යය කියන අදහසකින් පේන නිසා නාම රූප දෙක පේන්නේ. ඕකට අපි ධර්මය මතක් කරනවා අවිද්‍යාව නිසා ආශ්‍රව ආශ්‍රව නිසා අවිද්‍යාව. ඇත්ත නොදන්නා කම නිසා ආශ්‍රව සත්පුද්ගල භාවන යුක්ත ආශ්‍රව ධර්ම ඇති වෙනවා. ආශ්‍රව ධර්ම නිසා ආයෙත් ඇත්ත පේන්නේ. නාම රූප දෙක නොදන්නා කම නිසා පුද්ගලය කියන අදහස. පුද්ගලය කියන අදහසෙන් බලන නිසාම නාම රූප දෙක පේන්නේ. ඔන්න දැන් මේ අවිද්‍යාව නිසා ආශ්‍රව පුද්ගල භාවය පුද්ගල භාවය නිසාම අවිද්‍යාව නාම රූප දෙක පේන්නේ දැන් අපිට පේන්නේ සම්පූර්ණ සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන තැනකින් ඒ සත්වයක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා කියන මට්ටමේ රැවටුණාට පස්සේ ඉන්න සත්වයාට එක්ක කැමති ඉන්න සත්වයාට එක්ක අකමැති කියන එක නවත්තන්න බෑ ඒකම ඒ ඉන්න කෙනා මගේ අම්මා මගේ තාත්තා මගේ දුව මගේ පුතා කියලා ඒ සත්පුද්ගල සංඥාව ඔස්සේ තෘෂ්ණාවේ ප්‍රභේද වෙනව බොහෝ ඊට පස්සේ ඒ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා සත්පුද්ගල භාවය තුල ඇති ප්‍රඥප්ති ඒ මෙනෙහි කිරීමේ ප්‍රභේද යම් තාක්ද ඒ ඒ තාක් තණ්හාව තියෙනවා මේ නාම රූප දෙක සත්‍යයක් කියලා දැක්කහම ඒ මගේ අම්මා කියලා අපි හිතුවොත් අම්මා කියලා හිතනකොට තමන් ගාව ඇතිවෙන හැඟීම ආදරය කියන ගතිය උන වෙන එකක්. ඒ නාම රූප දෙක පිළිබඳ නොදක සත්‍යයක් කියන අදහස ඇති වුණොත් ඒ සත්‍යය නැත්නම් ඒ කෙනා මගේ පුතා කියලා බලනකොට ඔන්න පුතාට ඇති පුතා කියලා දකිනකොට මේ මනසේ ඇති වෙන ගති ටික වෙනත් එකක්. හොඳට බලන්න ඒ නාම රූප දෙක නොදන්නකොට සත්‍යය කියන අදහස ඇති වෙනවා. මේ සත්‍යය මගේ බිරිඳ කියලා දැක්කොත්. එතකොට හිතේ ඇති වෙලා තියෙන gati ටික වෙනස් එකක්. හැම වෙලාවෙම සංකප්පයෙන් තමයි ඡන්දයාගේ නානත්වයට ගිහිල්ලා තියෙන්නේ. කැමැත්තේ නානත්වය ඇතුළේ තින්නේ සංකප්පයාගේ නානත්වය මත සංකප්පයාගේ නානත්වය තියෙන්නේ මොකද? සංකප්පයාගේ නානත්වය තියෙන්නේ මෙන්න මේ සංඥාවගේ නානත්වය මත සත්ව සංඥාව නිසා. සංඥාවගේ නානත්වය මත සංකප්පයාගේ නානත්වය සංකප්පයාගේ නානත්වය මත ඡන්දයාගේ නානත්වය ඡන්දයාගේ කැමැත්තේ නානත්වය මත පරේසණයාගේ නානත්වය දැන් දරුවා හොයනවා නැත්නම් දරුවට දීපොළ වස්තු හොයනවා දෙමව්පිය හොයනවා දෙමව්පියන්ට දීපොළ වස්තු හොයනවා කියලා දැන් මේ පරේසණේ නානත්වය පරේසණේ නානත්වය මත ලාභයාගේ නානත්වය ඊට පස්සේ ওই විදිහට බැලුවාම ඕකේ තියෙන අතුරු ලාභය එකක් ගන්නකොට දෙකක් නොමිලේ. මොකද්ද? සත්පුද්ගල භාවයෙන් ගන්නකොට නොමිලේ හම්බ වෙනවා මොකද්ද? ජරා මරණ දුක. දැන් ඔය සත්පුද්ගල භාවයෙන් මගේ දුව පුතා අම්මා තාත්තා කියලා සත්පුද්ගල භාවය ගෙනත් දුන්නු ඕගලන්ගේ මනසටම අම්මා මැරුණා අම්මා ලෙඩ වුණා තාත්තා මැරුණා තාත්තා ලෙඩ වුණා මහලු වුණා කියලා දුව පුතා මහලු වීමේ මැරීමේ ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය කියන දුක් ටික ඔක්කොම ඕගලන්ට ගෙනත් දෙනවා. ඊගාවට අප්‍රිය සත්‍ය අප්‍රිය පුද්ගල තමන්ට ළඟට ආපු දුක ගෙනත් දෙනවා. ප්‍රිය මනාප අය තමන්ගෙන් ඈත් වෙච්ච දුක ගෙනත් දෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් ওই විදිහටම නාම රූප දෙක නොදන්නා කම නිසා මම කියන හැඟීම මම කියන හැඟීම නිසාම ආපහු නාම රූප දෙක නොදන්නා කම. කියන කාරණාවකින් මම ඉපදේ මම ලෙඩ වෙනවා මම මහලු වෙනවා මම මැරෙනවා කියන පැත්තෙම තුන්න දුක් දුම්නස් අන්තිමට දුක්ඛ සත්‍ය විස්තර කරමු තමන් වේවා තමන්ගේ ඥාති හිතේසී වේවා ඉපදීම ලෙඩවීම මහලු බව මරණය යම්තාක් අපි දුක් විඳිනා යම්තාක් දුක් විඳිනා සත්ව පුද්ගල භාවයකින් සත්වයක් පුද්ගලයෙක් නිසා අපිට විඳින මේ දුකක් තියෙන මේ දුක් ටිකට හේතුව තමයි මොකද්ද කෙලස් ටික. අවිද්‍යාව ආශ්‍රය කියන කෙලස් ටික. ආසන්නම කාරණාව ගත්තොත් තණ්හාව. ඇයි? අම්මට කැමති නිසා, දරුවන්ට කැමති නිසායි දුක එන්නේ. හැබැයි කැමති උනත් නිකන් නෙමෙයි. දරුවා හැටියට කෙනෙක් හැටියට දැක්කේ නිකන් නෙමෙයි. සත්පුද්ගල භාවයක් හම්බ වෙච්ච නිසායි. සත්පුද්ගල භාවයක් හම්බුනේ නිකන් නෙමෙයි. පවතින ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසායි. ඒකයි පටිසම්පාද චක්‍රය කියන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා මේ තණ්හා උපාදාන භව ජාති කියන තැන දක්වාම මේ චක්‍රය එකටම තියෙනවා. ඒතර මම මේ ටික කෙටි කළා මේ මතක් කළේ පුද්ගලයේ ඉපදීම නිසා, ලෙඩවීම නිසා, මහලු භව නිසා, මරණය නිසා, අප්‍රියන් හා එක්වීම ප්‍රියන්ගෙන් වෙන්වීම හිතෙන් දේ නොලැබීමේ කියන පුද්ගලභාවයෙන් එන මේ දුක් ටිකට හේතුව මේ දුක දුකට හේතුව මොකද්ද මේ පුද්ගලභාවය පුද්ගලභාවයේ තණ්හාව තණ්හාවට හේතුව පුද්ගලභාවය පුද්ගලභාවයට හේතුව ඇත්ත ඇති ඇති නොදකීම කියලා අවිද්‍යාව සංඛාර තණ්හා උපාදාන කියන ධර්මතා ටිකක් මුල් වෙලයි මේ ජරා මරණ දුක ඔයගලන්ට තියෙන්නේ. ඔන්න ඔය ජරා මරණ ලෝකියා විදිහේ ජරා මරණ දුක අද මේ ජීවිතේ මේ දරුවා මරලා විඳින දුක ගැනයි මේ කියන්නේ. මනෝමය සිද්ධියක් ගැන නෙමෙයි. ඔයගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට තමන්ගේ එකම දරුවා වාහනයකට හැප්පිලා මැරෙනවා කියලා දැක්කොත් සමාජයට ඔවා කියනකොට මූසල කතර කියලා යහමද. ඒ තරම් අපි උපාදානයි ආත්මයි. නමුත් ඇත්ත ඇති වෙන දුකක් තියෙනවා නම් ඒ දුක ගැනමයි මේ කියන්නේ. වෙන මොකුත් ගැන නෙමෙයි. එතකොට ඒ දරුවම හැදින්නෙන් එන දුක ගත්තාම තියෙන තණ්හාව නිසා තණ්හාවද ඇති වුණේ තමන් ගාව තියෙන සත්පුද්ගල දෘෂ්ටිය නිසා. ඒකයි මම කලම අපි පුද්ගලයා කියලා සත්‍යය කියලා දකින තැනක පවතින සැබෑම ධර්මතාව ටික කලම පෙන්වන්නේ ඒකයි. එහෙම කියන තැනක ඒ ඇත්ත නොදන්නාකම මුල් කාරණාව කරගෙන පුද්ගලයෙක් දකින්න බව සත්වයෙක් කියලා හිතෙන බව සත්වයෙක් කියලා හිතිර සත්වයෙකුට කැමති දරුවකට කැමති පුද්ගලයෙකුට කැමති කියන ධර්මතා ඔක්කොම තමන්ගේ මනසෙම හැදලා තියෙන කෙනෙක් හොඳට දකින්න. එහෙම තමන් දුකට හේතුව හදාගෙන දුක් විඳලා අපි මේ තියෙන්නේ. එතකොට මේ ජරා මරණ දුක අපිට ආවේ නිකන් මේ දුකට හේතුව තණ්හාව තණ්හාවට හේතුව කාරම අවිද්‍යාව. අවිද්‍යාව සංකාර තණ්හා උපාදාන කියන මෙන්න මේ කෙලෙස් ගුලිය තමයි මේ දුක ගෙනත් දුන්නේ. ඔන්න දුකයි දුක්ඛ සමුදය සත්‍යය පෙන්වුවා. පෙන්නලා යම් කිසි වෙලාවකදී ඕගොල්ලන්ට පුළුවන් වුණොත් මේ පින්වතුන්ට අපි ඉස්සෙල්ලා මතක් කළ විදිහටම නාම රූප ධර්මතා දෙක නාම රූප ධර්මතා සත්ව නො වූ පුද්ගල නො වූ හේතුන් ප්‍රත්‍යයෙන් හටගත් ඔවුනොන්ට අඤ්ඤමඤ්ඤව ඔවුනොන්ට උපකාරීව පවතින නාම රූප දෙක නාම රූප දෙකක් ඇටියට තත්වාකාරයෙන් දකින තැනකට මානස ගන්න පුළුවන් වුණොත් ඕගලන්ට සත්ව පුද්ගල සංඥාව නැති වෙනවා සත්ව පුද්ගල සංඥාව නැති වෙනකොට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා ඒක හිතන්නේ සංකප්පයක් නැහැ සංකප්පය නැතිනෝ ඡන්දයක් නැහැ එතකොට මව් සෙනෙහස, පිය සෙනෙහස, දරු සෙනෙහස ඕව ඔක්කොම අතහැරෙනවා. එහෙම වුණාම ඒ ස්කන්ධය විපරිණාම වුණත් නිරුද්ධ වුණත් දුක් දුන්නත් වෙන්නේ. Tamanta කෙනෙක් මරුණා, කෙනෙක් විනාශ වුණා, කෙනෙක් දුකටපත් වුණා කියන හැඟීම එන්නේ දුක නිරුද්ධ වෙනවා. ඒ නිසා මෙන්න මේ නාම රූප ධර්මතාවයේ නාම රූප ධර්මතාවයක් හැටියට දකින මන මට්ටමට මනස ගත්ත දවසටයි මේ සත්ත්ව පුද්ගල භාවයෙන් අනුවරාග සංසාර කිමින්ද දුකෙන් මිදෙන්නේ. අපි මතක් කළා මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයට වැඩි පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරය ජලයට වැඩි කියලා. මෙතනදී තව ධර්මතාවයක් තියෙන්නේ ඇත්තටම එහෙම කෙනෙක් ඉඳලා ඉන්න කෙනා මරුනහම ඒකට අඬලා තියෙනවා නම් ඒත් තව සාධාරණයි. අපි අපේම මනසේ තියෙන විතර්ක ටිකටයි අඬන්නේ මේ. ඒකයි මෙතනදී ප්‍රශ්නේ තියෙන්නේ. අනාත්ම වූ නාම රූප දෙකේ අපිම පුද්ගල සංඥාවක් උපදවාගෙන ඒ පුද්ගල සංඥාවට අපිම පුද්ගලයෙක් කෙනෙක් කියලා හිතලා අපිම අපේ සිතුවිල්ලටම බැඳිලා ඉන්නකොට අනාත්ම වූ නාම රූප දෙක විපරිණාම වෙන ගානේ අපේ ditthi සංඥාව සිහි කර කර අපි අඬලා මේ තියෙන්නේ මම කියන එක තේරෙනවා ගන්න. නමුත් අන්තිමට අපේ කෙලෙස් ටික නිසායි අපි අනන්ත සංසාරක මේ දුක් විඳින්නේ. බුදුරජාණන් වහන්සේ ඒකයි කෙලෙස් තණ්හාව නැති කළ දුක නැති කරනවා කියන ධම්පරයයක් පැනවේ මේ ඇත්ත ඇති හැටිය නොදකින කම නිසායි ditthිය ditthිය නිසායි තණ්හාව තණ්හාව නිසායි දුක. ජරා මරණ දුක. ඔන්න ලෝකේ තියෙන දුක් ටික පෙන්වලා මේ දුකට හේතුව අවිද්‍යා කර්ම තණ්හා උපදන කියන කෙලස් ටික පෙන්වලා ඊට පස්සේ Nirodhe හැටියට පෙන්වන්න තියෙන මොකද්ද? දුක නැති වෙන්න මේ දුක්ඛ නිරෝධයට පෙන්වන්න තියෙන්නේ මොකද්ද? තණ්හා නිරෝධය. අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ටික නැතිනොත් දුක නැති වෙනවා. නාම රූප ඒ කියන්නේ මේ නාම රූප දෙකේ ඇත්ත නොදකින්න කම දුරු වුණා. සත්‍යය කියන අදහස අපිට හිතෙයිද? හිතින්නේ නැහැ. සත්‍යය කියන සත්ව සංඥාව දුරු වුණොත් පුද්ගලයේ කෙනෙක් ඒ කියන්නේ සත්ව සංඥාව සත්ව කියන සංඥාවෙන්ම අතහැරුණොත් අපිට ආධ්‍යාත්මික බාහිර අපිට අම්මා තාත්තා දුව පුතා සහෝදරයෝ නෑදෑයෝ කෙනෙක් වෙන්නේ නේද? සත්ව සංඥාවෙන්ම අතහැරුණොත් පුද්ගල සංඥාවෙන්ම අතහැරුණොත් අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා නෑදෑයෝ නැත්තම් තමන් පෙනේද? එතකොට තමන් මහලු වීමෙන්, ලෙඩ වීමෙන්, මැරීමෙන්, දෙමව්පිය සහෝදර ඥාති ඉතිසින් ලෙඩ වීම, මහලු වීම, මැරීම, ප්‍රිය ආය වෙන්වීම, අප්‍රිය ආය එක්වීම කියන දුක් ලැබෙයිද? නෑ. එතකොට දුක්ඛ නිරෝධයට පෙන්වන්න තියෙන මොකද්ද? තණ්හාවගේ නැතිවීමෙන් තණ්හාව ඇති වෙන්නේ ඒ ධිට්ඨිය නැතිවීම, ධිට්ඨිය නැතිවීම, අවිද්‍යාව නැතිවීම කියන පරයයක් තියෙනවා. හරි. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මොකද සම්මා දිට්ඨි ඇත්ත දකින්න එකට මොකද නාම රූප ධර්මතාවයේ නාම රූප ධර්මතාවයේ ටික තත්වාකාරයෙන් දකින්න දකින්නකොට සමුදය දුරු වෙනවා දුක්ඛ නිරෝධේ සාක්ෂාත් ඒ නාම රූප ධර්මතාවයේ නාම රූප ධර්මතාවයක තත්වාකාරයෙන් දකින්න එකට කියන සම්මා දිට්ඨිය කියලා ඒ දැකීම සඳහා උපකාරී වෙන විදිහට නුවණින් මෙනෙහි කිරීමක් තියෙනවා ඒ සම්මා සංකප්පය ඒ නාම රූප දෙක දැකීම සඳහා යම් උත්සාහයක් තියෙන එකට සම්මා වායාම කියනවා. ඒ නාම රූප දෙක තත්වාකාරයෙන් දකින්ද යම් සිහියක් යොමු කරන සම්මා සතිය කියනවා. වාචා කම්මතා ජීවකින් ධර්මතා ටිකේ පිළිලා තියෙනවා. සීලය කියලා කිව්වේ අපි එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ඔය එක්සෙනික අරමුණක මම ගත්තේ. එහෙම නැතිනම් මේ නාම රූප දෙක පිරිසිඳ දකින්ද තියෙන්නේ කියන උත්තරේ අපි තාව නාම රූප දෙක පිරිසිඳ දැක්කහම සමුදේ සත්‍ය කෙලස් ටික දුර වෙනවා එහෙනම් දුකද නිරුද්ධ වෙනවා. දැන් නාම රූප දෙක පිරිසිඳ දකින්ද කිව්වට බෑ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ තමයි නාම රූප දෙක පිරිසිඳ දකින්න උපකාරී විදිහට අර අපි පෙන්වපු විදිහට රූපයේ තියෙන ස්වභාවයත් රූපය ඇතිවීම නැතිවීමත් හොඳට මෙනෙහි කරන්න ඕනේ. කය ඇසුරු කරගෙන පවතින චිත්තචෛසික ධර්ම ඒ ඒ කය ඇසුරු කරගෙන පිළිట్లా ඉදීමින් කය හා සම්මිශ්‍ර නොවේ. ඒ ඒ අරමුණෙන් අරමුණේ දැකීම් කෘත්‍ය ඇහිම් කෘත්‍ය කළ නිරුද්ධ වෙන ධර්මතාවය දකින්න ඕනේ. මේ විදිහට නුවණින් සම්මර්ෂණය කරන එකට කියන විදර්ශනා කරනවා කියලා. ওই විදිහට බැලුවට පේනින්නේ නෑ නීවරණ ධර්ම වැඩි ඒ හින්දා චිත්ත ඒකග්‍රතාවය ඇති වෙන කමඨහනකුත් වඩනවා. ඒකට කියනවා සමත කමඨහන කියලා. ඒකට සම්මා සමාධිය ඇසුර ඒ හිත වඩා ගන්න උපකාරය පිණිස මේ විදිහේ සීලයක පිළිපදලා ඉන්නවා පොහොය දවසට. උපායක් හැටියට පුළුවන් තරම් නිත්‍ය වශයෙන් පන්සල් රකින්න. එතකොට හැබැයි පන්සල් රකින්නවා කියන එකත් ටිකක් මතක් කරගන්න වෙයි. සිල්පදේ කැඩෙන්න අවස්ථාව වෙනකම් නොකඩයින් එකට කියන්නේ රකින්නවා කියලා. අපි දන්නේ පන්සිල් රකින්න මනසක් වුණොත් ඒ මනස තාමත් පුදුමාකාර ජවයක් පුදුමාකාර බලයක් කෙනෙකුගේ මනසේ පන්තිල රකින්න පුළුවන්. ඒ මනස හරියම සුදුසුයි පන්තිල හොඳටම ඇති මේ නිවන් දකින්න මාර්ගේ වඩන්න පන්සිල් හොඳටම ශක්තම උපමාවක් නිකන් කියන්න. දැන් අපිට ඒක බරක් තේරෙන්නේ නමුත් පන්සිල් රකින්නවා කියනකොට ඒ සිල්පදේ කැඩෙන්න තියෙන අවස්ථාව එළඹෙනකන් අපි රකි. නමුත් මේ අවස්ථාව එළඹිලත් අපි රකිනවා නම් තමයි ඇත්තටම අපි නිකමට කියමු අපේ ගෙදර දැන් ඉන්නවා Tamanට දරුවෝ ඉන්නවා. ගෙරින්ද කෙනෙකුත් ඉන්නවා. ඛණ්ඩ බොණ්ඩ මුකුත් නැහැ. දැන් දවස් ගානක් දරුවෝ බඩගින්නේ. ඉතින්ද බඩගින්නේ. ඒ කිසිම ආහාර වෙලක් නැහැ දරුවෝ අඬනවා. කියන්නේ ඔන්න මේ වගේ තියෙද්දී යාළුවෝ ගෙදරට යන මොකක මොනවටද කිල්ලගෙන යන්නේ. කේ ඉස්සරහා තියෙන ඕන රත්තරන් චේන් එකක් දැන් කබඩේකට කිසිම කෙනෙක් දන්නේ නැහැ. යාළුවා කිසිම කෙනෙක් තමන් ආව කියලා දැක්කෙත් නැහැ. දැන් තමන්ට පුළුවන් ඇත්තටම මේක අරගෙන ගිහිල්ලා අර දරුවන්ගේ බඩගින්න නිවන්න මෙව කරන්න පුළුවන්. නමුත් දරුවෝ බඩගින්නේ මරුණා වේවා මම මේක ගන්නෑ කියන තැනකින් තමන්ට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මම නිකන් කිව්වේ ඊටත් වඩා බලවත් වෙන්න පුළුවන්. මේ අන්න ඒ වගේ මට්ටමක් වෙන්න ඕන පන්සල රකින්නවා කියන එක. එතකොට පොහොය අටසිල් නිති පන්සල් සමාදන් වෙන්න සීලයක පිළිටලා හැම වෙලාවෙම පුළුවන් තරම් උත්සාහවත් වෙන්න චිත්ත සමතයක් ඇති කරගන්න. අපේ හිත හැම වෙලාවෙම හරියට අර දිබරකට, මමරකට, නිවදයකට ගලකින් ගැහුවා වගේ වෙලා තියෙනවා. මැස්ස විසිරනවා වගේ සිතුවිලි හිතේ හිතේ හිතේ හිතේ කතා කරන මේක තමයි අපිට තියෙන බලවත් නීවරණය. ඉතින් හැම වෙලාවෙම චිත්ත සමතේ ඇති වෙන කමටහනක් වඩන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ යම්කිසි වෙලෙන්දෙක් උදේ කාලෙත් වෙළඳාම කටයුතු කරන්නේ නැත්නම් දවල් කාලෙත් වෙළඳාම කටයුතු කරන්නේ නැත්නම් හවස් කාලෙත් වෙළඳාම කටයුතු කරන්නේ නැත්නම් මේ විරද මහත්තයා නූපම් භෝග උපදවා ගන්නේ හෝ උපම් භෝග වැඩි දියුණු කරන්නේ යන ගණයට යන්නේ. යම් වෙලෙන්දේ උදේ කාලෙදිත් ඒ කර්මාන්තය තමයි යෙදෙනවා නම් දවල් කාලෙදිත් යෙදෙනවා නම් හවස් කාලෙත් යෙදෙනවා නම් නූපම් භෝග උපදවා ගන්නේ උපම් භෝග වැඩි දියුණු කරන්නේ යන ගණයට යනවා. මහන්නේ ඒ වගේ යම්කිසි කෙනෙක් උදේ කාලේදී චිත්ත සමතය සඳහා සමත නිමිත්ත ඇසුරු කරන්නේ නැත්තම් දවල් කාලේදී සමත නිමිත්ත ඇසුරු කරන්නේ නැත්තම් හවස් කාලේදී සමත නිමිත්ත ඇසුරු කරන්නේ නැත්තම් මෙයා නෝපම් කුසල ධර්ම උපදනවා උපම් කුසල ධර්ම වැඩි දියුණු කරගන්නවා යන ගණිතය යන්නේ යම්කිසි කෙනෙක් උදේ කාලේදී සමත නිමිත්ත ඇසුරු කරනවා නම් දවල් කාලේ සමත නිමිත්ත ඇසුරු කරනවා නම් රාත්‍රී කාල හවස් කාලේ සමතෙන් මිත් ඇසුරු කරනවා නම් නූපම් කුසල ධර්මයේ උපද්දනවා හෝ උපම් කුසල ධර්මියෝ බොහෝකට කරනවා යන ධර්මතාවයට යනවා කියලා බුදු දනන්ත කියනවා. සමත නිමිත්ත කියලා කිව්වේ අපිට බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය ආදී යම් කිසි චිත්ත සමතය ඇති වෙන කමටහනක් මෙනෙහි කරන්නට ඕනේ. ඒකද නාසිකාග්ගේ වහා මූක නිමිති තුල්දක ළඟ හෝ නාසය ළඟ හිත තබා ගන්න හුරු කරමි. මෙන්න මේ විදිහට හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නේ නැතුව එක අරමුණක තබා ගන්න හිත හුරු කරන්න ඕනේ. මෙන්න මේකට කියනවා සම්මත චිත්ත සමතය සඳහා උත්සාහවත් වෙනවා. සීලය කාය වචන දෙක සංවර කරගත්තේ චිත්ත සමතය ඇති කර ගැනීමට උපකාර පිණිස. චිත්ත සමතේ ඇති කරගන්න ටික ටික හරි උත්සාහවත් වෙන්නේ මොකටද? හිස් බවවල් බලන්න, ශුන්්‍යතාවය බලන්න, අහස වගේ තැන් බලන්න එහෙම නෙමෙයි. අපි දැන් දැක්කා අපි මේ ශාසනයට ආවේ නිවන් දකින්න කියලා 아무තු එකක් කරන්න නෙමෙයි. අපි මේ ශාසනය ඇතුළු කළේ ශාසනයට ආවේ මොකක් නිසාද? දුකෙන් මිදෙන්න. දුකයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේත් එහෙමයි. දුක්ඛ නිරෝධය කරන ධර්ම දේශනා කළා මිසක බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ පත් වුණාම කවර කතා සසරේ පාරණිය කෙරුවේ තෙන්සයි අනේ මේ ලෝකයා දුක් විඳිනවා දුකේදී අඬනවා වැළපෙනවා දුකෙන් මිදෙන මඟ දන්නේ නැහැ දුක නැති කරන්න කියලා යමක් කළොත් ඒකම ලෝකයා දුක ඇති වෙන හේතුවක් වෙලා අනේ ලෝකයට දුකෙන් මිදෙන මාර්ගත හොයලා දෙන්නට ඕනේ කියන අදහසින් බුදුරජාණන් වහන්සේ පාරණිය පිළි බුද්ධත්වයට පත් වෙලා බුදුරජාණන් වහන්සේ අමුතු සංකල්පනා මවා ගන්න එපා හිස් බවල් නිවන කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක කියන එක පෙන්වනවා. දුක ඇතිවෙච්ච හේතුව පෙන්වනවා. මේ හේතුව නැතුනම් මේ දුක නැති වෙනවා කියලා පෙන්නලා මෙන්න මේ ඒකට මාර්ගය තුන මෙන්න මේ විදිහට කළාම ඇත්ත දැකලා මේ හේතුව නැතිව දුක නැති වෙනවා කියන ටික පෙන්වනවා. ඒ ටික තමයි අපිත් තුළ මතක් කරන්නේ චතුරාර්ය සත්‍ය කියන එක. එතකොට ඒ චිත්ත සමතේ උදව් කරගෙන චිත්ත සමතේ උදව් කරගෙන මේ නාම රූප ධර්මතාවය හොඳට බලන්න. තමන්ගේ ශරීරය බලන්න එපා. සත්‍යයක් පුද්ගලෙක් නැහැ කියලා දකින්න බලන්න එපා. හොඳට බලන්න මේ සත්‍ය පුද්ගලෙක් නැහැ කියලා බලන්න මේ නාම රූප දෙක බලලා බලලා සත්‍ය පුද්ගලෙ නැහැ කියන ධර්ම උසහායක එහෙම නෙමෙයි අපි කලම දැක්කා කලම මම පෙන්නවා මෙතන පවතින ඇත්තම ඇත්ත පෙන්නලා මේ ඇත්ත නොදන්නාකම නිසා නොදන්නා කම නිසා කෙනා කෙනාගේ මනස තුල ඇති වෙච්ච මිත්‍යා අදහසක් මිත්‍යා දෘෂ්ටියක් නිත්‍ය දිට්ඨි සංඥාවක් මේ පුද්ගල සංඥාව පුද්ගල හැඟීම පුද්ගලයෙක් කියලා මේ පෙවුනට පුද්ගලයෙක් කියන හින්දා පෙනෙනවා නෙවෙයි මේ නාම රූප දෙක යතහ භූත නොදකින කම නිසා කෙනා කෙනාගේ මනසේ එළඹ සිටින දිට්ඨි සංඥාවේ සංඥාව කියන එක එතකොට ඒ හින්දා පුද්ගලයක් නැහැ කියලා බලන්න ඔහේ මේ බාහිර නාම රූප දෙක බලන්නේ බාහිර නාම රූප දෙක බලන තමන් තුළ තියෙන පුද්ගල සංඥාව කියන්නේ. එහෙම නැතු බාහිර පුද්ගලයක් අයින් කරන්ද පුද්ගලෙක් කවදාවත් හිටියා නෙමෙයි. පුද්ගල සංඥාව අයින් වෙච්ච දවසට තමන්ට අයින් වෙන්නේ කවුද? මිනිස්සු අයින් වෙනවා, දෙවියෝ අයින් වෙනවා, බ්‍රහ්මයෝ අයින් වෙනවා, මනුස්ස ලෝකෙත් අම්මා තාත්තා දුව පුතා කවුරුද නැද ඔක්කොම අයින් වෙනවා. ඒ නිසා යාපෝ ඉපදෙන්න දැනකුත් නැත්තේ අපිට. අම්මල තාත්තල කවුවත් නැත්තම්, මිනිස්සුව නැත්තම්, දෙවියෝ නැත්තම්, බ්‍රහ්මයෝ නැත්තම් මේ නාම රූප දෙකේ හැම ධර්මතාවක් නැහැ. එතකොට ඒ විදිහේ සංකල්පන තුනට ඒ විදිහේ ඡන්දය. ඒ නිසා ditthදම මෙලොවසා පරලොව වශයෙන් එතකොට එන දුකද නැහැ. කියන තැනකින් දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකොට ඒ දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙන්න තණ්හාව නැති වෙන්න ඕන තණ්හාව නැති වෙන සංකප්පය නැති වෙන සංකප්පය නැති වෙන්න පුද්ගල සංඥාව සත්ත්ව සංඥාව ditthi සංඥාව නැති වෙන්න ඕන සංඥාව නැති වෙන්න නම් ඇත්ත ඇති ඇති දකින්න ඕනේ නාම රූප ධර්ම නාම රූප පවතින ස්වභාවය පවතින ස්වභාවය විදිහට බලන්න එතකොට පෙනෙන්නේ නාම රූප දෙක එතකොට ඒ පවතින ස්වභාවයේ පවතින ස්වභාවයෙන් දකින එකට කියන යථා භූත ඥාන දර්ශනය කියලා කියනවා. තව පැත්තකට සම්මා දිට්ඨි කියලා කියනවා. ඔන්න සම්මා දිට්ඨිය නැත්නම් යථා භූත ස්වභාවය තමන්ගේ මනසේ එළඹ සිටින තැන දක්වා සීලයක පිහිටලා හිත වඩමින් නැවත නැවත මෙනෙහි කරන්න. ඔන්න එහෙම කරනකොට නාම රූප ධර්මතාවයේ චුට්ටක් තමන්ට ප්‍රකට වෙනවා. ඒ කියන්නේ පුද්ගල සංඥාව චුට්ටක් අඩුයි. ඒ කියන්නේ පුද්ගල සංකප්පේ චුට්ටක් අඩුයි. ඒ කියන්නේ පුද්ගලයේ කරන දෙන ඡන්දේ චුට්ටක් අඩුයි. ඒ කියන්නේ පුද්ගලයෙක් නිසා එන දුක චුට්ටක් ගෙවිලා. ඊට පස්සේ සීලයක පිටලා හිත වඩනකොට හිත වඩමින් තව ටිකක් නාම රූප ධර්මතාවය බලන. මේ ඇත්ත බලනකොට පවතින ඇත්ත ටිකක් තව ටිකක් පේනවා. තව ටිකක් පේනකොට දිට්ඨි සංඥාව තව ටිකක් ගෙවිලා. ආත්ම සංකප්පේ පුද්ගල සංකප්පේ ටිකක් ගෙවෙනවා. සංකප්පය ගෙනනකොට ඡන්දය කැමැත්ත ටිකක් ගෙවෙනවා. තණ්හාව කැමැත්ත ගෙනනොත් දුක ටිකක් ගෙවෙනවා. ඔහොම අන්තිමට ආශ්‍රයයක් ඡේ වෙනකොට මේක ගෙවන්න තියෙනවා. අපි කහ කැල්ලක් හරි හඳුන් කැල්ලක් හරි නැති කරන්නේ අපි ගෙවනවා ඒක රච්චි කරනවා කියලා කියන්නේ ගාන ඒ වගේ ආශ්‍රව කියන එක නැති කරන්නද මේ මේ තියෙන්නේ. ගෙවන්න උරච්චි කරන්න තියෙනවා. මොකද එකපාරට නැති කරන්න බෑ. සීලයේ පිහිටලා හිත වඩවඩ නුවණින් බලන මට්ටමට ඔන්න ටිකක් ගෙවෙන්නේ. එකපාරට නැති වෙන්නේ. ආය සීලයේ පිහිටලා හිත වඩලා නුවණින් බලනකොට තව ටිකක් ගෙවෙනවා. මෙහෙම උරච්චි කර කර ගෙවන්න තියෙන ආශ්‍රයක් ෂේ කරන්න තියෙන්නේ. කෙලෙස්. එතකොට මේ ඇත්ත දකින්න දකින්න අවිද්‍යා ධාතුව ගෙවෙනවා. ආශ්‍රය ගෙවෙනවා. ආශ්‍රය ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්නේ මොකද දුක. ඉතින් මෙතනදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනොත් හීනකින්වත් අපි කවදාවත් නිබඳු ධර්ම ධාතුවක් දකින්නේ අපි ඉපදුනේ සත්‍ය පුද්ගලයෝ අම්මල තාත්තලා ළඟයි හැදුනේ වැඩුනේ සත්‍ය පුද්ගලයා අම්මල තාත්තලා ළඟයි ජීවත් වෙන්නේ සත්‍ය පුද්ගලයා අම්මලා තාත්තලා එක්කයි අපි මැරෙන්නෙත් එහෙමයි. ආයෙත් අපි ඉපදෙන්නේ ආයෙත් පටන් ගන්නෙ අම්මලා තාත්තලාගේ තුරුලෙන් ඉපදෙන්න හැදෙන්න වැඩෙන්න ආයෙත් අම්මලා තාත්තලා සහෝදර ඥාතීන් එක්කයි ඉන්නේ ඒ අය එක්කයි ජීවත් වෙන්නේ ඒ අය එක්කයි ඒ ඇත්ත නොදන්නාකම මුල් කාරණාව කරගෙන අම්මා තාත්තා සහෝදරයෝ දූ දරුවෝ එක්ක හැදෙනවා වැඩෙනවා කියන මානසික මට්ටමම කර්මය ආපහු උපදින. උපදිනවා කියලා ආයත් වෙන්නේ නාම රූප දෙකක් හටගන්න. ආයත් නාම රූප දෙකේ ඇත්ත නොදන්නා කම නිසා ආයත් අම්මල දත්තලෙක් ඉන්නවා මම ඉන්නවා දුර මේ ඥාති හිතේ සිමිත ඉන්නවා කියන තැනකින් කර්මයක් වෙනවා. ආයත් ඒ කර්මයක විපාකයක් හැටියට ආයත් සත්‍යපු කියන උපදිනවා නෙමෙයි ආයත් අනාත්ම නාම රූප දෙකක් හටගන්න. ආයත් නම නාම රූප දෙක පිළිසිඳ නොදන්නා කම නිසා ආයත් පුද්ගලයේ සත්‍ය කියන හැඟීමයි. මේ ටිකේ කෙලවරක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවුනොත් ওই නාම රූප දෙකක් හැදෙන්නේ නාම රූප දෙකක් තියෙන්නේ කියන කාරණාව ලෝකෙට සාධාරණ නෑ අපිට සාධාරණ නෑ. ලෝකය කියලා කිව්වේ බුදුදහම අහලා නැති අපි කෙනා කෙනාගේ උපන්න දවසේ ඉඳන් දහම චුට්ටක්වත් අහලා නැති පොඩි කාලේ අපි කෙනා කෙනාගේ මනස තී කරගන්නේ. ඒකටයි ලෝකෙ කිව්වේ. හීනෙකින්වත් නොගිය විරු ලෝකයා නොගිය විරු නිවන කියන්නේ මේ ඇත්ත මෙහෙමයි මේ ඇත්තට හිත තබලා පුද්ගල සත්ව සංඥාවෙන් මිදෙල දුක මිදෙන්න පුළුවන් කියන එක හීනකින්වත් ලෝකෙට හම්බ වෙන්නේ ඒ කියන්නේ මේ සත්වයේ පුද්ගලයේ ඉන්න හින්දාමයි සත්වයේ පුද්ගලයේ Tamanට පෙනෙන්නේ සත්වයේ පුද්ගලයේ කියන හැඟීම හිතන්න පුළුවන් හැඟීම හිතෙන්නේ ඊට පස්සේ ඒ හැඟීම නිසා සත්වයේ පුද්ගලය ගැනමයි හිතන්නේ කියන තැනකින්මයි පවතින්නේ එතකොට ඉන්න සත්වයක යාළු වෙනවා කැමති වෙනවා අකමැති වෙනවා ගහ ගන්නවා බැන ගන්නවා නිඳා කරනවා අපහාස කරනවා අනිත් සත්වය මට බැන්න වෙනවා මම අනිත් සත්වයන්ට බැන්න වෙනවා ඕක තමයි ලෝකෙ කියන්නේ එකම විතර්ක විතර්ක ගොඩකින් එකම අවුලක් තියෙනවා අන්තිමට ගත්තාම තමගේ මනස කෙලෙස් ටික ඉතින් නිබඳු දුක් විඳින පුද්ගල භාවයේ තුල දුකම විඳින දුකටම දුකම තහවුරු කරගෙන යන මේ සංසාර ගමනේ කවදාවත් මෙතර වෙන්න විදිහක් නැහැ. ඔය අතරේදී ඔය පුද්ගල භාවයේ තුල කුසල කර්ම කියන එක අකුසල කර්ම කියන එක विद्यමානයි. එතකොට හොඳ ප්‍රියමනාප පුද්ගලයෙ පෙනෙන විදිහට නාම රූප දෙක හැදලා හොඳ ප්‍රියමනාප පුද්ගලයෙ දෙවියෙක් බ්‍රහ්ම කියන මට්ටම තමයි පැහැදෙන්නේ. අප්‍රිය අමනාප පුද්ගලයෙක් කියලා නැත්නම් දුක් විඳින පුද්ගලයෙක් කියලා හිතෙන මට්ටමට හීන ධාතු විඥානයේ පිළිලා නාම රූප දෙක ඇදිලා නිරේ දුක් විඳින සත්‍ය පුද්ගලයෙක් කියන මට්ටමක විපාක ලැබෙනවා. එතකොට අපාය දිව්‍ය ලෝක වල සැරිසරමින් සත්ත්ව පුද්ගලයෙක් ඉන්නවා කියන තැනකින් තමයි ලෝකේ පැවැත්ම තියෙන්නේ. ආයේ හීනෙකින්වත් ඕකෙන් එළියට යන්න බැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා තමයි ලෝක නිරෝධින ධර්ම දේශනා කරන්නේ. සතර අපායක්, මනුස්ස ලෝකයක්, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක දකින්න තැනක පවතින මෙන්න මේ බඳු ඇත්තක් මේ ඇත්ත දක්වාම මේ තුන් භවයෙන්ම මිදෙනවා කියන ධර්මතාවයක් පෙන්නලා දුකෙන් මිදෙන ධර්මතාවය පෙන්වන්නේ බුදුජානක ධර්ම පාලනාව. ඉතින් අපිට පෙර සසර කළ පිනකට දු මනුසාත්ම භාවයකුත් ලැබිලා ඒ සසර දුක්ගිනි නිවෙන මේ සත්‍ධර්මයේ ඇහෙන මට්ටමට අහන්න පුළුවන් වටපිටාවක් තියෙන මට්ටමට ලැබුණා. ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. අද මේ වටිනා අවස්ථාව අතහැරගෙන අසත්පුරුෂ අසුරට අහු වෙලා අකුසල කර්ම කළා අර කලින් කිව්වා වගේ ලෝකුඹු නිරේ පැහි පැහි අවුරුදු දහස් ගණන් යටට යනකොට ඕගොල්ලන් බේරගන්න වෙන කවුරුවත් එන්නේ අද ඕගොල්ලෝ කවුරු හරි වෙනුවෙන් ප්‍රමාද වෙලා සතරට ගිහිල්ලා අකුසල ධර්ම කළා අපායට වැටෙන දවසට ඒ ප්‍රමාද වෙච්ච දුව පුතා ඥාතිය යාළුවා ඉන්නේ එහින්දා මනුස්ස දහම පිළිටලා කටයුතු යුතුයකම උපකාරයක් කියලා එක කරන්න. නමුත් හැමතැනම හැම වෙලාවෙම තමන් තමන්ව රක්ෂිත ස්ථානයක තබාගෙන මේ දුක්සහගත සසරෙන් අද අදම එතර වෙන්නට ඕනේ අපේ ඇහැ අපි පිරිසිදු කරගන්නට ඕනේ කියන තැනක ලෝකේ කවුරුවත් අයින් කරන්න යන්න එපා අම්මලා අයින් කරන්න තාත්තලා අයින් කරන්න දුවලා පුතාලා කිසි කෙනෙක් අයින් කරන්න යන්න එපා තමන්ගේ මනසේ තියෙන කෙලෙස් ටික තමන් ගාව තියෙන අවිද්‍යාව විතරක් නැති කරගන්නකො ඒකෙන් කාටවත් අසාධාරණයක් කළේ නැහැ ඈ මේ තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව දුරු වෙන විදිහට විද්‍යාව උපදින විදිහට කටයුතු කරන්න එහෙම කළොත් අපේ නිවීම අපේ මිදීම අපිට මේ ජීවිතේම හදාගන්න පුළුවන් ඒ සඳහා මේ දේශනාව හැමදෙනාටම හේතු උපනිස්තියම ඉතින් ඔන්න ඔය වගේ චතුරාර්ය සත්‍ය දේශනාව තමයි බුදුරජාණන් වහන්සේ හැඳුලාන දේශනා කරන්නේ මේ උතුම් ධර්මය අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවිතෙන් තිස් ජීවිතය. ඇයි? හැමදාම පුද්ගල භාවයේ තුලම දුක් විඳලා පුද්ගල භාවය තුලම කර්ම රැස් කරගෙන ඒ කර්මයට ආපහු පුද්ගලයෙක් වෙලා ඉපදිලා. ආයෙත් පුද්ගල භාවයට දුක් විඳින්මින් ආයෙත් පුද්ගල භාවයටම ඉපදිනවා. අනාත්ම සිද්ධිය හැදෙන්නේ නාම රූප දෙකක් තියෙන තැනක ඇත්ත නොදන්නා කම නිසා කෙලෙස් ඇති කරගෙන කෙලෙස් නිසා ආය නාම රූප දෙකක් නාම රූප දෙක නොදන්නා කම නිසා ආයත් කෙලෙස් කියලා මේ සිද්ධියක් අපිට හම් වෙන්නේ නැහැ. ඔක තමයි ඇත්ත. අපි දුකම විඳින්මින් දුකටම හේතු හදාගන්න ලෝකයේ තුල පුද්ගල භාවය තුලමයි ඉන්නේ මේ ධර්ම ධාතු අවබෝධ කර නොගත්තු ඒ නිසායි ඒ ජීවිතය අවුරුදු 100ක් ජීවත් වුණා 30 ජීවිතයක් දැන් මේ අවුරුදු 100ක් 100ක් ගේ වයසක මිනිහෙක් කියවට හෙට අනේ ඊගාව තව දවස් කීපකින් ධන ගන්න බඩ ගන්න පොඩි එකෙක් වෙනවා ඒ හින්දා ඒ ජීවිතයේ ජීවිතයක් හැමදාම බාරයි නමුත් මේ ධර්මය දැනගත්ත කෙනෙක්ගේ එක දවසක ජීවත් වීමට එපමණකින් යා මේ සතරම ඉවරයි. එතකොට පෙන්වනවා මේ ධර්මය දැනගත්ත හත්වෙනි වයස කෙනෙක් ගත්තොත් 80 වයස් ගිය වැඩිහිටියෙක් වගේ. මේ ධර්මය දැනගත්ත හත්වෙනි වයස කෙනෙක් 80 වයස් ගිය වැඩිහිටියෙක් වගේ 80 වයස් ගිය වැඩිහිටියෙක් මේ ශාසන සාපේක්ෂව හත් ඇදෙවිදී ලදරුවකට වඩා පොඩි කියන එකයි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඒ නිසා හැමදාම අපි ලදරු තැන ඉන්නේ මේ ජීවිතයේදී හරි වැඩි හිටියෙක් වෙන්න හැමදාම උත්සාහවත් වෙන්න වැඩි හිටියෙක් වෙන්න මේ දේශනාව හේතු වේවා.